වරක් ප්‍රමුඛ සදා පූජනීයෝ වන්දනීයෝ මහා සංඝරත්නයේ අවසරයි සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි මේ පින්වත් පිරිස දැන් මේ මොහොතේ සෝදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍ය කෙරෙහි කරුණාවෙන් දේශනා කළ සත්‍යයෙන් බිඳක් සොමනය කරන්ට ඒ නිසා හැම දිනම බොහෝම වමනාවෙන් කය එක තැනක තියනවා වගේ සිතක් එක්තෙන් කරගෙන නොයෙක් නොයෙක් අරමුණු වල දුවන්නට නොදී බොහෝම හොඳින් බොහෝම වමනාවෙන් මේ දේශනාව ශ්‍රවණය කරන්නට ඕනේ. තැන්පත් වෙච්ච මනසකින් එකඟ වෙච්ච මනසකින් සක්කසා සිත් යොමු කරලා මේ දේශනාව ශ්‍රවණය කළොත් මේ සෑම දිනකටම බොහෝම යහපත උදා වෙන සත්‍ය ධර්මයේ අවබෝධයක් ලබා ගන්නට පුළුවන් වෙයි. ඉතින් මේ දුක්ඛගත සසර දිවවා ගන්නට අවශ්‍ය ධර්මඥානය පහළ කරගන්නට අනේ අපිට මේ දේශනාව හේතුවක් පාරමිතාවක්ම වේවා කියන කලන සිත්තු හැම දිනම ධර්මයේ ශ්‍රවණය කරන්න. පින්වත්නි මම අද මාත්‍රිකා පාඨයේ වශයෙන් තිබුවේ මේ පින්වතුන්ලා කවුරුත් දන්න අපි කාටත් හොඳට කටට හුරු පුරුදු සූත්‍රයක සූත්‍ර පාඨයක්. ඒ තමයි රත්න සූත්‍රේන සහ වස්ස දස්සන සම්පදාය තයස්ස ධම්මා ජහිතබ්බවಂತಿ සක්කාය දිට්ඨි විචිකිච්ඡං ච සීලබ්බතං වාපේ දච්චින්ච චතුරාපය හිත විපමුක්තෝ සචා විධානානි අවබෝධාතුම් කියන කොටස. තුන්තුනි ඒ සූත්‍රයේ ඒ කොටසෙන් බොහෝම වටිනා ධර්මයක් හෙළි කරනවා. සහ අස්ත දස්සන සම්පදාය. ඔහුගේ යම් කිසි කෙනෙකුගේ ඒ දස්සන සම්පදාය සමග දැකීමත් සමග කයස්සු ධම්මා ජහිතා භවಂತಿ ධර්මතා තුනක් අතහැරෙනවා දුර වෙනවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපත පරමාර්ථ චතු අපායේ ඉති විප්පමුක්තෝ එයා සතර අපායෙන් මිදුණා චචා විධානානි අබබ්බෝ කාතු එයා අතින් කවදාවත් ධර්මතා හයක් කෙරෙන්නේ නැහැ කරන්න අභෞයයි එතකොට වැරදි හයක් විතරක් කරෙන්නේ නැහැ සතර අපායෙන් මිදිලා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපත පරාමාස කියන ධර්මතා තුනත් අතහැරිලා මොකේදද අස්ස දස්සන සම්පදාය. එතකොට ඔහුගේ දැකීම සමග කුමක් දැක්කොත්ද කුමන ධර්මයක් දැක්කහමද ඒ තමයි පින්වත්තුනි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මුළු දේශනාවේම හරය මුළු බුද්ධ දේශනාවේම හදවත තමයි මේ පටිච්ච සම්පදාය ධර්මය. යෝ ධම්මං පස්සති සෝ පටිච්ච සම්පාදං පස්සති යෝ පටිච්ච සම්පාදං පස්සති සෝ ධම්මං පස්සති යමෙක් පටිච්ච සම්පාද ධර්මයේ දැක්කොත් පටිච්චසම්පාදය දැක්කොත් එයා ධර්මය දැක්ක කෙනෙක්. යමෙක් ධර්මය දැක්කොත් එයා පටිච්චසම්පාද ධර්මය දැක්ක කෙනෙක්. ඒ නිසා මේ පටිච්චසම්පාද ධර්මය දැක්කොත් යම් වෙලාවකදී ඒ දැකීමත් හා සමගම මේ ධර්මතා තුන දුරු වෙනවා. එයා සතර පායෙන් මිදුණා ධර්මතා හයක් කරන් තබහුවි පුද්ගලෙක් වෙනවා කියන කාරණාවයි තියෙන්නේ. අපි ඒක සහේතුක විස්තර කරලා බලමු. නමුත් ඒක කලින් මේ ධර්මතාවය දැක ගන්න බැරි වුණා. ඒ දැක ගන්න බැරි වෙච්ච කෙනා තුල අත්මහර පවතින ධර්ම තත්ත්වයක් තියෙනවා. ඒ තමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ධර්මතා තුන එයා සතර අපායෙන් මිදුණු කෙනෙක් හැම නෙවෙයි. එයා ධර්මතා හයක් කරන්ට බහුවයයි. එතකොට මේ ධර්මය නොදන්නාකම නිසා නොදකිනකම නිසා අපි හැම කෙනෙක්ම සතර අපායෙන් නොමිදුණු අය. පින්වත්නි මේ ධර්මයේ දැක්වීමෙන් සතර අපායෙන් අපිට මිදෙන්න පුළුවන්. මේ ධර්මයේ නොදැකීමෙන් සතර අපායට අපි වැටෙන්න පුළුවන්. ඉතින් මේ සද්ධර්මය අවබෝධ නොවුණු නිසා අවබෝධ කර නොගැනීම නිසා සතර අපායට වැටිච්ච සත්‍යෝ බොහෝයි. අපිද සතර අපායට ඕන තරම් වැටිලා ඇති. සතර ගති ස්වභාවය තේරුම් කරගන්නත් එක්ක එබඳු දුක්ඛිත ආත්ම භාවයන්ට අපිවත් නොවැටෙන්න උත්සාහවත් වීම පිණිස මම පුංචි කතාවක් කියලාම මේ දේශනාව පටන් ගන්නම්. හොඳට අහගෙන ඉන්නට ඕනේ. හැබැයි මේ ටික ටික සරල වුණාට විකෘත ටිකක් ගැඹුරුයි. පින්වත්නි අපේ බුදුරජාණන් වහන්සේ සරත් නෝර ජේතවනාරාමයේ ඉන්න කාලේ ඒ ප්‍රදේශයේ රජකම් කළේ කොසල් රජු. ඉතින් මේ කොසල් රජු දවසක් රාත්‍රියේ ඉතාමත් භයජනක ලොඹු දැහැ ගැනීමෙන් යුක්ත වෙන රාष्ट्रीय භීතිය ඇති කරන මහ භයානක සත්‍යයක් වුණා. ඉතින් රජුරෝ ප්‍රය මධ්‍යම රාත්‍රියේ අහුණු මේ සද්දේ නිසා බොහොම බයට පත් වෙලා වේවුලන ප්‍රබහන් යුක්තව එල්ලි වෙනකම්ම එනිදාම යහනට වෙලා හිටියා. ඉතින් උදෑසන එළි වෙනවා සමගම තමන්ගේ පුරোহিত බමුණ ප්‍රමුඛ අනෙක් බමුණු ටික රජවාසලට කැඳෙව්වා. කැඳවලා කියනවා ආචාර්යවරුනි මම ඊයේ රාත්‍රියේදී ඉතාමත් දිහිසුණු ඒක කියනවා තබා සිහි කරගන්නවත් නොහැකි අපහසු භයානක શબ્දයක් ඇහුවා. භයානක શબ્දයක් මට ඇහුණා. ආචාර්යවරුන් වහා මට කියන්න මේ සබ්දෙන් කියන්නේ මොකද්ද මගේ ජීවිතයට හෝ අනතුරක්ද මගේ රාජ්‍යයට හෝ අනතුරක්ද මගේ රටවැසියට හෝ අනතුරක්ද කියලා හුවා දේවයන් වහන්සේ වහන්සේට ඇහුණු ශබ්දය අපිට කියන්න. අපි ඒක පැහැදිලි කරලා තේරුම් කරලා දෙන්නම් කියලා මේ බමුණු ටික කුසලජනට මතක් කළා. ඒ වෙලාවේදී කුසල රජු කියනවා ආචාර්යවරුනි මට ඇහුණු සම්පදේ තමයි පිළිවෙලින් ඉස්සෙල්ලාම දූ කියලා මහ භයානක විලාප දෙන හඬකින් දූ කියන සද්දයක් ඇහුණා. ඊට පස්සේ එහිටත් වඩා වේදනක උපදවන හඬකින් ස කියන සද්දයක් ඇහුණා. ඊට පස්සේ න කියන සද්දයක් ඇහුණා. ඊට පස්සේ සෝ කියන සද්දයක් ඇහුණා. දු ස නා සෝ කියන සද්දයක් මට ඇහුණා. මෙන්න මේක මට මෙහෙම මං කිව්වට මට මෙහෙම කියන්න පුළුවන් කමක් නැහැ. ඒ තරමට ඒ හඬ භයානකයි, බැගෑ ස්වභාවයෙන් යුක්තයි, දීජනක ස්වභාවයෙන් යුක්තයි. මේ શબ્දයෙන් කියන්නේ මොකක් හරි ලොකු අනතුරක් කියලා මට නම් හිතෙන්නේ. වහාම ආචාර්යනි මේක කියන්න මට කියලා කිව්වහම බමුණු එක එක්කෙනා මොනේ මොන බලාගත්තා. දැන් මේක Tamanta තේරෙන්නේ නැහැ කියලා කිව්වොත් Tamange තනතුරු වලට ලාභ ප්‍රයෝජන වලට ලැබුණු කීර්තියට හොඳ නැහැ. නමුත් මේක මොකක්ද කියලා තමන්ට තේරෙන්නේ නැහැ. මේක ලොකු රජතුමනි අපේ වේදේ නැති දෙයක් නැහැ. අපේ වේදේ තියෙන ක්‍රමය මොකක්ද කියලා බලලා අපි ඔබ වහන්සේට දැනුම් දෙන්නම් කියලා බමුණු පැත්තකට ගිහිල්ලා සාකච්ඡා කළා පස්සේ ඇත්තට මොකද්ද මේකේ සද්දේ කිසි කෙනෙකුටවත් හිතාගන්න බෑ. පස්සේ කියනවා කතා කළා ඉතින් තේරුම නම් දන්නේ නමුත් අපිට මේක ලාභයක් උපනවා ගන්න හොඳ අවස්ථාවක්. අපි කියමු රජුරවන්ට රාජ්‍යට රටවැසියන්ට ඔක්කොටම මහා භයානක විපතක් අතනගයි කියලා. කියලා අපි යාගයක් ලෑස්ති කරමු. එතකොට මේ යාගෙට ගන්න කලමනක් අපේ ගෙවල් වලට ගෙනියන්න පුළුවන්. අපේ කීර්ති ප්‍රශංසාදියත් වැඩෙනවා. මේ ලැජ්ජාවෙන් අවමානෙනුත් අපිට බේරෙන්න පුළුවන්. කියලා කතා කරගෙන රජතුමා ළඟට ගිහිල්ලා කියනවා දෙවියන් වහන්සේ අපි දන්න දහම හැටියට නම් මේ shabdය කියන එක ඉතාමත් භයංකාරයි භයංකාර අර්ථයක පෙර ලකුණු මහරජතුමනි ඔබතුමාගේ ජීවිතයට ප්‍රතියට ප්‍රාතලකයන්ට මහ විශාල අනතුරක් අතළඟයි. ඒ අනතුර කොච්චරද කියනනම් ඒ ස්වභාවය අපිට පවා හිතා ගන්න බෑ. විශේෂයෙන්ම ඔබතුමාගේ ජීවිතයට විශාල අනතුරක් වෙන්නේ. කිව්වම දැන් කොසල් රජුලු තවත් බය වෙනවා. හොඳටම ලෙවුලනවා. ආචාර්යවරුන් වහා කියන්න වහා කියන්න මේක මෙදෙන්න ක්‍රමයක් නැද්ද? ඉතින් පෙරත්ත කළා කළා මේකෙන් මිදෙන්න නම් හරිම අපහසුයි අමාරුයි. හැබැයි ඉතින් බමුණු වෙච්ච අපිට මහා ප්‍රඥාගේ මුඛයෙන් උපන්න අපි වගේ අයට කරන්න බැරි දෙයක්වත් නැහැ. එක දෙයක් තියෙනවා ඉතින් කරන්න ඒකට ලොකු කැපවීමකුත් කරන්න වෙනවා. කියලා ඉතින් ටිකක් විස්තර කරලා කමක් නැහැ කමක් නැහැ කොච්චර විහෙස කරකාරී දෙයක් වුණත් අපි මේක කටයුතුයි කියලා රජුරෝ කිව්වහම අර බමුණෝ කියනවා මහරජතුමනි සබ්බ සතක යාගයක් කටයුතුයි සබ්බ සතක කියලා කියන්නේ සියල්ලෙම 100 100 බැගින් දැන් Tamanට ඒ කියන්නේ ගවය 100යි අස්තිය 100යි, එළුව 100යි. මේ විදිහට මරන්න ඕනේ. මරලා ඒ ලේ වලින් රජතුමා නාන්න ඕනේ. ඈ ඉතින් මේක තමයි යාගේ. ඉතින් Tamanට ප්‍රයෝජනවත් මස් වෙන සත්තු විතරක් කිව්වහම සැකහිතන හින්දා ප්‍රයෝජනෙට ගන්න දැටි සත්තු කිව්වා. මිනිස්සුත් මරන්න ඕනේ 100. ඈ එතකොට මේ වගේ නොයේ ඔක්කොම සත්තු ප්‍රජාත්‍යයෙන් 100 100 100 අරගෙන මරන්න ඕනේ. ඒ රජතුමා මොකද කරන්නේ? හා හොඳයි කියලා ඒවලෙන් රාජපුරුෂයෝ යොමුලා විශාල යාග පොලක් හදලා දැන් මේ සත්තු 100 100 එකතු කරනවා. ඇත්තු 100යි, අත්තු 100යි, ගවය 100යි, එළුව 100යි, කුකුළු 100යි, මිනිස්සු 100යි වහම යාග කන්නේ බඳිනවා. ඉතින් සත්තු කෑ ගහනවා, විලාප දෙනවා. ඉතින් මිනිස්සු අර බඳගෙන ආපු මිනිස්සු කෑ ගහනවා. ඊට පස්සේ මේ මිනිස්යන්ගේ නෑදෑයෝ අම්මලා දරුවෝ ගෙන ආපු අයගේ අම්මලා තාත්තලා කෑ ගහනවා, අම්මලා තාත්තලා ගෙන ආපු අයගේ දරුවෝ කෑ ගහනවා. මුළු රජමාලිකාව අවත එකම විශාල යුද්ධයක් වගේ කාලකුත් තිබුණා. මල්ලිකා දේවී ඉතින් මේ ඇතුලේ ඉඳලා ඇවිල්ලා අහනවා රජතුමනි මොකදද මේ මාලිගාව වටපිටාවේ මහ විශාල ගෝසාකාරී හඬක් කවදාවත් නැතුව. රජතුමන්ට තව ටිකක් තරහක් ගියා. බලත් ඉතින් රාජසිරිය මිසක රාජසිරිය විඳ විඳ ඉන්නවා. අපේ ජීවිතවලට මොනෝමත් බලන්නේ මොනෝමත් පේන්නේ මට මෙච්චර විපතක් පැමිණලා තියෙන වෙලාවේදී ඒ බව ගැන ඒ ගැන හොයන්නේවත් නැතුව ඉන්නවා. හොඳ වෙලාවට මේ බමුණු ටික හිටපු හින්දා මට ජීවිතේ දෙරගන්න උපායක් හම්බුණා. මම ඊයේ මේ වගේ බොහොම නරක නපුරු වීමක් දැක්කා. මේ ආචාර්යවරු කිව්වා ඒකට සම්බසතක යාගයක් කරන්න ඕනේ කියලා. මල්ලිකා දේවී කියනවා හා ඒකත් හොඳයි. හැබැයි ඉතින් ජේතවනාරාමේ භාග්‍යතුන් වහන්සේ ඉන්නවා. මහා රජතුමනි භාග්‍යතුන් වහන්සේට මේ ගැන දැනුනේ නැද්ද භාග්‍යතුන් වහන්සේගෙන් මේ මේ ගැන උපදේශයක් මේ ලබාගත්තේ නැද්ද ඊට පස්සේ නැහැ කියලා කියනවා නමුත් යාගය අපි කරමු නමුත් භාග්‍යතුන් වහන්සේට දැනුම් නොදී භාග්‍යතුන් වහන්සේ නොතලක හැරියා වගේ භාග්‍යතුන් වහන්සේව නොතලක හැරලා මේක කරන එක සුදුසු නැහැ මහරජතුමනි ඔබතුමා ඉතර වෙලා ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට දැනුම් දෙන්නකො මේ ගැන කියලා මල්ලිකා දේවි කිව්වාම ඒකත් ඇත්ත තමයි. කියලා රජුරෝ මොකද කරන්නේ? දැන් යාගයට ඔක්කොම සූදානම් කරන අතර රාජපුරුෂයෝ රජුරෝ ගියා ජේතවනාරාමයට භාග්‍යතුන් වහන්සේ දැකකින්න. ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ කුතර රජුරෝගෙන් අහනවා මහරජනේ අවේලාවේ මොකද? ඊට පස්සේ කොතල් රජුගේ කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඊයේ රාත්‍රියේදී මම විශාල ශබ්දයක් විශාල බයජනක ශබ්දයක් ඇහුවා. ඒ ගැන කියනවා තබා සිහි කරන කොටත් මේ ලොඟු දැගෙනීම ඇති වෙනවා. ඉතින් ඉබඳු භයානක ශබ්දයෙන් මිදෙන්න බමුණන්ගේ උපදේශයෙන් අපි ආගයක් කරනවා. ඉතින් මේ යාගය කරන බව මල්ලිකා භාගතුන් වහන්සේට මතක් කරන්න කිව්වා. ඒ හින්දායි භාගතුන් වහන්සේ මේ ආවි කියලා. ආ හොඳයි. මහරජා ඔබ මොකද්ද දැකපු අහපු සද්ද ඔබට මතකද? මතක නම් මතක විදිහට මට කියන්නකො කිව්වා. ඒ වෙලාවේදී කොසල් රජු කියන ස්වාමීන් වහන්සේ වහන්සේ මට විලාප දෙන හඬින් භයජනක හඬින් දූ කියන શબ્දයක් ඇහුණා. ඊටසේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහරජ මේ શબ્දයෙන් ඔබට හානියක් නැහැ. ඔබගේ රජයට හානියකුත් නැහැ. රටවැසියන්ට හානියකුත් නැහැ. పూర్ව අකුසල කර්මයෙන් නිරේ ඉපදිලා ඉන්න නිරිසත්ත්වෙකුගේ හඬ කුජය ඇහුනේ. ඒ නිරිසත්ත්‍ය අකුසල කර්මය කරලා ලෝකුඹු නිරේ ඉපදිලා ලෝකුඹු නිරයෙන් බත් හැලියක පෙන බඳුව පැහැමින් අනුක්‍රමයෙන් අවුරුදු 30000ක් පැහිතෙහි යටට ගිහිල්ලා අවුරුදු 30000ක් උඩට එනකොට උඩට එනවත් එක්කම එයාට ගාතාවක් කියා ගන්න ඕන වුණා. දුජීවිතං අජීවිම්හ යේ සන්තෝන දදම්මහේ විච්ඡමානේසු භෝගේසු දීපන්නා කම්මාත්තනෝ මෙන්න මේ ටික කියාගන්න ඕන වුණා මහරජා නමුත් ඒ ටික කියාගන්න බැරි වුණා දු කියන දු කියන සද්ද ඇහෙනකොටම ආපවර පෑයෙන ලෝභී හැදී යට ගියා ඒකේ පොය ගාතාවේ ওই පළවෙනි අකුර විතරයි මහරජා ඔබට ඇහුනේ මොකක්ද ඒකෙන් කියන්නේ දුක්ඛීන් අජීවිම්හ ඒ සන්තෝනද තමයි අපේ මේ ජීවිතේ ඊ타ත්ම දුක් සහිතයි අපේ මේ ජීවිතය ඉතාවත්ම දුක් සහිතයි. දුක්ඛිතම ජීවෙන්න යේ සන්තෝනද ධම්මයි අපි ගාව බොහෝ වස්තු ඇති කල්ලි අපි දාන දීපින්කම කලේ නෑ නේද විජ්ජමානේසු භෝගේසු දීපන්න කම්මාත්තනෝ අපිට බොහෝ භෝගයන් විත්තිමාන වෙලා තියෙද්දි බොහෝ වස්තු තියෙද්දි අපිට පිහිටක් අපි කරගත්තේ නෑ ඒ හේතුවෙන් මේ දුක්ඛාගත ජීවිතයක් අද ගෙවනවා කියන ටික තියාගන්න ඕන වුණා. නමුත් තියාගන්න දරුව දූ කියන වචන කියනකොටම යට ගියා. ওই ටික තේරලා හොඳයි මහරජා එහෙනම් දැන් ඔබට අහු දෙවෙනි සද්ද කියන්නකෝ ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් මට ඇහුණා සර් කියලා શબ્දයක්. මහරජේ ඒ શબ્දනොත් ඔබට හෝ ඔබේ රජේ රාජ්‍යයට හෝ ඔබේ ජීවිතයට හෝ ඔබේ රාජ්‍යයට හෝ රටවැසියට කරදරයක් එහෙම නැහැ. ඕකද ඔය අවීචේ ලෝක මුනිවේ වැටිලා අර විදිහටම පැහි පැහි යටට ගිහිල්ලා 30000ක් අවුරුදු යට ඉඳන් අවුරුදු 30000ක් පැහි පැහි උඩට එනකොට එයාට ගාථාවක් කියා ගන්න ඕනේ වුණා. ඒ ගාථාව කියා ගන්න බැරුව මුල් ආපහු යටට ගියා ලෝකමුනිරේ ඒ මුල් වචනේ සබ්ද විතරයි ඔබට ඇහුනේ. මොකද එයාට කියා ගන්න ඕනේ වුණා සත්‍ති වස්ත සහස්සානි පරිපුන්නානි සබ්බසෝ නිරේ පච්චමානානං කදාන්තෝ භවිසති සත්‍යේ වස්තු සහස්සාරණේ පරිපූර්ණානි සබ්බතෝ හරියටම නිවේ පැහෙන අපිට අවුරුදු 60000ක් පිරුණා කවදානම් මේ දුකේ කෙලවරක් වෙන්නේද කියන ටික අහන්න ඕනේ වුණා නමුත් ස කියන වචනේ කියනකොටම ඊටු ටික කියා ගන්න බැරුව යටට ගියා. හොඳයි මහරජ ඔබට ඇහුණු ඊගාව શબ્දේ මොකක්ද? න කියන શબ્දේ මට ඇහුණා. ඒකනොත් මහරජ ඔබේ ජීවිතයට හෝ රාජ්‍යයට හෝ රටවැසියට කරදරයක් නැහැ. හේද ලෝකුඹුනිරේ ඉපදුණු අර විදිහටම පැහිපේ යටට ගිහිල්ලා අවුරුදු 30000ක් අවුරුදු 30000ක් පැහිපේ උඩට එනකොට එයාට ගාථාවක් කියාගන්න ඕනේ වුණා වචනයක් ලෝකෙට කියන්න ඕනේ වුණා ඒ ටික කියාගන්න හදනකොට පළවෙනි අකුර විතරයි කියුනේ ආපහු යටට ගියා මොකද්ද නත්ති අන්තෝ කුතෝ අන්තෝ න අන්තෝ පතිච්චති යදාහි පකතම් පාපං මම ත්‍රිහංච මාරිස කියන ටික කියන්න ඕන. යම් කලක ඔබ මාත් විසින් යම් අකුසල කර්මයක් කළාද ඒ අකුසල කර්මයේ හේතුන් නිවේ පැහැෙන අපි මේක කෙලවරක් පෙනෙන්නේ නැහැ අවසානයක් පේන්නේ කවද්ද මේ දුකේ කෙලවර පෙනෙන්නේ කියන ටික තියාගන්න ඕනේ වුණා. නමුත් තියාගන්න බැරුවම යටට ගියා. හොඳයි මහරජ ඔබට ඇහුණු හතරවෙනි සද්දේ මොකද්ද? සෝ කියන සද්දය වුණා. මේද ඔබට හෝ ඔබේ රජයට හෝ රටවැසියට කරදරයක් නෙවෙයි අර විදිහටම ලෝකෝදිවේ වැටිලා පැහි පැහි යටට දිවිලා අවුරුදු 30000ක් අවුරුදු 30000ක් පැහි පැහි උඩට එන නිදි සත්‍යකුට කියන්න ඕනේ වෙච්ච ගාථාක මුල් ලකුරක් එයාට කියන්න ඕනා සෝහනෝන ඊතෝ ගන්්වා යෝනින් ලබ්ධාන මානසින් වදඤ්ඤෝ සීල සම්පන්නෝ කාහාමි කුසලම් බවං එයාට කියන්න ඕන වුණා සෝහනෝ නිතෝකන්තෝ අනේ මම මෙතනින් පිට වෙලා ගිහිල්ලා යෝනින් ලද්දාන මානස මනුස්ස ආත්ම භාවයක් ලබාගෙන වදඤ්ඤෝ අකුසල ධර්මයන්ගේ විපාක කියමින් කුසල ධර්මයන්ගේ යහපත ලෝකයට හැමදාම කියනවා වදන් සීල සම්පන්න ඒ වගේම මම බොහෝම සිල්වත් වෙනවා කාහාමි කුසලම් බහුම් මම බොහෝ කුසල් කරනවා කියන ටික තියාගන්න ඕනේ වුණා. නමුත් ඒ ටික තියාගන්න බැරුව යටට ගියා. මහරජ මෙන්න මේ නිරයේ වැටුණු නිරසත්‍ය හතර දිනක සබ්දයයි ඔබට ඇහුනේ නිසා බය වෙන්න එපා කියලා මතක් කළා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ සත්‍ය හතර දෙනා නිරයට ගිහිල්ලා ඔය තරම් කෝරෝ කටුකෝ තියුණු දුක් වේදනා විඳිනවා නම් එහෙම විඳින්න හේතුව මොකක්ද කියලා භාග්‍යවතුන් වහන්සේගෙන් විමසුවා. මහරජ මේ හතර දෙනාම පෙර දම්පතිව බරණැස් නුවර ඉතාමත් ධනවත් අස්සූ කෙලක් ධනයේ තියෙන සිටු පුත් සිටුරු හතර දෙනෙක්ගේ පුත්තු හතර දෙනෙක් හතර දෙනාම බොහෝම යාළුවෝ පිය රජවරුන්ගේ ඇවෑමෙන් හතර දෙනාටම ධනයත් එක්ක පිටු තනතුරු උරුම වුණා. කුඩා කාලේ ඉඳන් එකට හැදුණු යාළුවෝ හතර දෙනා වැඩිහිටියන්ගේ ඇවෑමෙන් උරුම වෙච්ච සිටු තනතුර භවභෝග සම්පත් ඇතුව එකට එකතු වෙලා අපිට මෙච්චර විශාල ධනස්කන්ධයක් තියෙනවා අපි මේකට මොකක් කරමුද කියලා කතා කළා. මහරජේ ඒ හතර දෙනා අතරින් කුසල ධර්මයක් ගැන සිහි කරන්න කුසල ධර්මයක් ගැන කතා කරන්න පුළුවන් සත්‍ය දහසක් තියෙන කවුරුත් හිටියේ නැහැ. එක්කෙනෙක් කිව්වා අපි මේ ධනිය විපහදම් කරලා සූදු ක්‍රීඩා කරමු. තව කෙනෙක් කිව්වා අපි මේ ධනිය විපහදම් කරලා සුරාපානය කරමු. තව කෙනෙක් කිව්වා අපි මේ ධර්මයේ විපැහැදම් කළා පරදාර සේවනය කරමු. මේ විදිහට අපිට විචිතේ අපි ඉමු කියලා මුළු ජීවිතේම දිය කළේ මුළු ජීවිතේම වැය කළේ තමන්ගේ මුළු ධනෙමත් වැය කළේ උන් අය අධාර්මික පැවැත්මට ඒක ඒගොල්ලෝ කිව්වේ ජීවිතං අජීවිම්ම ඒ සන්තෝන ධම්මයේ විජ්ජමානේසු භෝගේසු දීපං නකම්මත්තනෝ අපිට බොහෝ භෝගයන් විද්‍යමාන වෙලා තියෙද්දි දීපං නකම්මත්තනෝ අපිට පිහිටු කර්මයක් අපි කරගත්තේ නෑ නේද කියන ටික කිව්වේ එතකොට පින්වතුනි මේ සසර හැමදාම අපිට මේ ස්වභාවය හරි ලැබෙනවා නම් සසර දුකක් නොකිය යුතුයි. මේ පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ නොවන නිසා අවබෝධ කර නොගැනීම නිසා මෙබඳු අකුසල කර්ම සමාදානෙන් දුක් විඳින සත්ත්ව ඉන්නවා. පින්වත්නි ඔයගලන්ට මොහොතකට හිතෙන්නේ නැති නිරේ පැහැෙන නිරේ සත්‍ය හතර දෙනෙක් ගැන අපි කතා කළේ කියලා. තව පැත්තකින් බැලුවහම පින්වතුනි පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ නොවී ඉන්න සසර ඉන්න අපේම ජීවිත කතාව. අද දවසේ අපි මෙහෙම හිටියට හෙට දවසේ අපේ ජීවිතය යොසුවේ. හෙට දවසේදී උබඳු දුක් විපාක උපදින අකුසල කර්ම කරලා අකුසල කර්ම වෙලා ඔබඳු පැවැත්මකට පත්වලා දුක් විඳින හේතුව අපෙන් විලිහලා නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සතර අපාය හරියට මේ ලෝකයට gedara වගේ කියලා. මේ පින්මුතුන් හදිස්සියේ වැඩ කටයුත්තකට gederin පිට වෙලා කොහාට හරි නගරයකට ගියොත් අපිට හරිය හදිස්සි හරි ඉක්මන් නොයසිල්ලෙන් තමයි බස් එකක් වෙනවද කියලා බල බලා ඉන්නේ ආපහු ගෙදර එන්න. ඒ වගේ කුසල ධර්මයක් කරලා අහම්බෙන් මිනිස්සෙක් වුණොත් දෙවියෙක් වුණොත් එයාට හරිය හදිස්සි අපායට යන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන සතර අපාය ගෙදර වගේ කියලා. එතෙන් මේ සතර අපාය gedara කරගෙන ඉන්න දුක්ඛගත පැවැත්මෙන් මිදෙන්න තියෙන එකම දේ තමයි මේ සත්‍යධර්මය අවබෝධ කර ගැනීම. මේ සත්‍යධර්මය අවබෝධ වුණොත් තමයි අපේ සතර අපායෙන් මිදෙන්නේ. එකයි පෙන්නේ චතු අපායේ හිච විප්‍රමුත්ත සතර අපායෙන් මිදෙනවා නිකන් එහෙම නෙමෙයි ධර්මතාව ටිකක් උඩින් පෙන්නවා. එතකොට මෙබඳු දුක්ඛගත දිවි පැවැත්මෙන් සතර අපායෙන් මිදෙන්න උපකාරී වෙන ඒ දර්ශනය මොකද්ද කියලා අපි ටිකක් බලමු. ඒ වගේම දවසක් බුදුරජාණන් වහන්සේ මුංගට විතර චූටි ගල් කැට හතක් අරගෙන භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි මේ චූටි මුංගට හතක් විතර පොඩි කල්කට හත ඔබට පේනවා. එහෙමයි බලපෑම. මහන්නේ මේ චූටි ගල්කට හතද ලොකු මේ පේන හිමාල පර්වතයේද භාගතුන් වහන්සේ මේ පේන චූටි ගල්කට හත ඉතාමත්ම චූටි. මේ පෙනෙන හිමාල කඳු වැටිය අතිවිශාලයි. හිමාල කඳු වැටිය ගණනකටවත් යන්නේ මහණෙනි ඒ වගේ මුංගට තරම් වූ ප්‍රමාණෝ ගල්කට පතක් යම් බදුද ditthi සම්පන්න පුද්ගලයාගේ ඉතුරු වෙච්ච දුක මෙන්න මේ වගේ ගෙවිච්ච දුක මහිමාල කඳුවේදී වගේ කියලා භාගතුන් වහන්සේ දේශනා කළා ඉතින් ඒ නිසා මනෝමයෙන් අපි බොහෝ දෙනා නිවන් මඟ නොදන්නා කම නිසා එක එක දෘෂ්ටිවල පැටලෙන නිසා සිතින් එක එක සංකල්ප උපදවාගෙන ඉන්න නිසා හිත වඩනකොට නීවරණ දුරු වෙනකොට ලැබෙන අධ්‍යක්ීම තුල රැවටිලා ඉන්න නිසා දුකෙන් මිදෙන්න කියලා තවත් දුක් දුක උපදින පරියායක ක්‍රමයකට රැවටෙන පැටලෙන නිසා ඒ ස්වභාවයේ තේරුම් බේරුම් කළ දෙන්න එක මේ දහම් ටික කතා කළොත් හොඳයි කියලා මම මතක් කළා. මට මට හිතුණා. මොකද මම මේ විහාරස්ථානේ මේ පෙරේ කරන අන්තිම දේශනාව මේ නිසා. ඉතින් අපි බලමු බුදුරජාණන් වහන්සේ යම් දර්ශනයක් දැකීම එක්ක ධර්මතා තුනක් දුරු වෙනවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබත පරාමාසිකින් ධර්මතා තුනක් දුරු වෙනවා නම් ඒ දුරු වීමත් සමග සතර පායෙන් මිදෙනවා කිව්වනම් ධර්මතා හයක් කරන්ට අබහුගයයි කියලා දේශනා කළා නම් ඒ දර්ශනය මොකක්ද කියලා. මම මුලින් මතක් කළා ඒ දර්ශනය තමයි පින්වත්තුනි මේ පටිච්ච සමුප්පාද ධර්මය. හරියට පටිච්ච සමුප්පාද ධර්මයේ ටික තියෙන්නේ ඔය අපි විස්තර කරපු ධර්මතා තුන ගෙවෙන විදිහට. ওই ධර්මතා තුන දැන් සක්කාය දිට්ඨිය මත නැහැ. විචිකිච්ඡාව මත නැහැ. තීලබ්බතේ මත නැහැ කියලා Tamanට තමන්ව බලන්න බෑ. පටිච්ච සමුප්පාද ධර්මයේ නැමැති එකම ධර්මතාවයේ දර්ශනය දකිනකොට ඒ දැකීමට මේ ටික ඔක්කොම ගෙවෙනවා. පටිච්ච සමුප්පාද ධර්මයේ නොදකින්නවා කියනකොට මේ ධර්මතාව ටික ඔක්කොම ටික තියෙනවා. අපි පොඩ්ඩක් බලමු ඒ ස්වභාවය මේ පටිච්ච සමුප්පාද ධර්මය ගොඩාක් ගැඹුරුයි. ගැඹුරු ස්වභාවයෙන් යුක්තයි. ඒක අපි තේරෙන විදිහකට සරලව කතා කරන්න බලමු. මේ පටිච්ච සම්පදාය හරියට ගවේෂණය කළාම නුවණින් බැලුවාම හැමදාම පටිච්ච සම්පදාය උදයට උදේ හවස මෙනේ කරන්න ඕනේ උත්තරයක් ලැබෙනවා. ඒ උත්තරය ආවහම එයාට ජීවිතයේ කෙටි ධර්මයක් විතරයි ඉතුරු වෙන්නේ ඒක දකින්න තැනට යන්න. පටිච්ච සම්පදාය කියනකොට මොකද්ද අපි අහලා තියෙනවා අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්ස පස්ස පත්‍ය වේදනා වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදානං උපාදාන පච්චය භව භව පච්චය ජාති ජාති පච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසා සම්භවಂತಿ කියලා ධර්මතා ටිකක් පෙන්වනවා දුක්ඛී දුක්ඛ ඇති වෙන්න හේතු ටිකයි ඔය පෙන්වන්නේ දුක ඇතිවෙන්න පත්‍ය ටිකයි ඔය පෙන්වන්නේ. හැබැයි තාම ওই ටික කාගේ දුකක්ද කියලා කිව්වේ නැහැ. ඔය ටිකට කියන්නේ පටිච්ච සම්පාදය. ඔය ටික දැක්ක කියලා පටිච්ච සම්පාදය දන්නේ නැහැ. පටිච්ච සම්පාදයේ පෙළ පෙළ දන්නවා. ඔය ටික පටිච්ච සම්පාදයේ නිෂ්පර්යාය. තව ඔය පටිච්ච සම්පාද නැමැති ධර්මතාවයේ ඇතුලේ අනන්ත න්‍යායන් තියෙනවා අනන්ත ප්‍රභේද තියෙනවා ওই ටිකේ ඔය ප්‍රභේද වලින් බොහොම ටිකක් තමයි ඒ කියන්නේ ප්‍රධාන මාතෘකාවයි ඔය පෙන්වන්නේ මම අර හැමදාම මතක් කරන්නේ මේ ශාසනයේ යම් යම් තැන්වලදී තථාගතයන් වහන්සේ පරියාය සහ නිෂ්පරියාය කියන ක්‍රම වලින් පෙන්නනවා. අපි කියමු දැන්. තේරෙන විදිහට සියලු සත්‍යෝ මැරෙනවා කියලා කිව්වහම දැන් ඕක නිෂ්පරියාය. ඒ කියන්නේ සියලු සත්‍යෝ ගැනම කිව්ව දැන් එකින් එක එහෙනම් අහවල් සතත් මැරෙනවද? අහවල් සතත් මැරෙනවද? අහවල් සතත් මැරෙනවද කියලා ප්‍රශ්න කරන්න ඕනේ නැහැ. හැම සත්‍යයක්ම මැරෙනවා කියලා කිව්වහම ඔක්කොම ටික උත්තර තියෙනවා. යම් වෙලාවකදී මිනිස්සු මැරෙනවා කියලා කිව්වහම පරියායයි. දැන් කියේ මිනිස්යන්ගේ මරණය ගැන විතරයි. එතකොට අහන්න සුදුසුයි දෙවියොත් මැරෙනවද? ඔව් දෙවියොත් මැරෙනවා කිව්වහම ඒත් පරියායයි. එතකොට තව අහන්න සුදුසු බ්‍රහ්මියොත් මැරෙනවද? ඔව් බ්‍රහ්මියොත් මැරෙනවා කිව්වහම තවත් පරියායයි. අහන්න සුදුසු තිරංගත සත්තුත් මැරෙනවද? කියලා අහන්න ප්‍රශ්න ඉතුරු වෙනවා. නමුත් සියලු සත්‍යෝ මරණවා කියලා කිව්වහම ආය අහන්න ප්‍රශ්නයම උත්තර නැහැ. ඒ වගේ අවිද්‍යාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං කියලා මේ පෙන්නේ නිෂ්පර්යායකින් ආය අහන්න ප්‍රශ්න නැහැ. ඒ කිව්වේ තව ඕකේ ඇතුලේ පර්යායන් ගොඩක් තියෙනවා. යම් තැනක සංඛාරය කියලා නැත්තම් කර්ම කියලා යමක් වුණා නම් රැස් වෙනවා නම් ඒ අවිද්‍යාව නැමැති ධර්මතාවය නිසාමයි සංඛාර වෙන්නේ කියන කාරණාවක් තියෙනවා. ඒක තමයි ඇත්ත. අවිද්‍යාව නිසා තමයි කර්ම වෙන්නේ. හැබැයි අවිද්‍යාව සංඛාරයට ප්‍රත්‍ය උනේ හේතු උනේ කොහොමද කියලා තව ඔක ක්‍රම තියෙනවා පරයය. ගුඩ තියෙනවා. මම එකක් විතර උතනින් නෙමෙයි මට කියන්න ඕනේ. නමුත් මේ ටික දැනගන්නයි මම කියන්නේ. මොකද අර වචන ටිකක් දැනගෙන අපි ගොඩාක් පටිච්ච සම්පදාය දන්නවා කියලා හිතාගෙන ඉන්න කම දුර වෙන්න මෙතේ කියන්නේ. එතකොට තව උතන තියනවා ගොඩාක් ගැඹුරුයි මේ අවිද්‍යාව සංඛාරයට ප්‍රත්‍ය වෙන ආකාර ගොඩක් තියෙනවා. අවිද්‍යාව සංඛාරයට හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා හේතු අර්ථයෙන් කටයුතු කරන අවස්ථා තියෙනවා අවිද්‍යාව සංඛාරයට සංප්‍රයුක්ත ප්‍රත්‍යයෙන් අවිද්‍යාව සංඛාරය හා එකට යෙදිලා සංඛාරයට අවිද්‍යාව උපකාර වුණා කියන න්‍යායක් තියෙනවා අවිද්‍යාව සංඛාරට සංඛාර අවිද්‍යාවට අඤ්ඤමඤ්ඤ ඕනෝන්තු උපකාරීව අවිද්‍යාව උපකාර වුණා කියන න්‍යායක් තියෙනවා අවිද්‍යාව නිස්සය ප්‍රත්‍යයෙන් සංකාරිත උපකාර වුණා කියන න්‍යායතියි. ඒකම කියව තේරෙන්නේ නැති නමුත් තේරුම් කරගන්න මේ වගේ තව පැත්තකින් අපි උගලන් තේරෙන තැනක මම කෙරෝලින් ගත්තොත් බහෝපච්චා ಜಾති කියන තැන ගන්න සාමෝක විස්තර කළේ නැහැ. දැන් පරියය තමයි කොතනක හරි ಜಾති කියලා එකක් තියෙනවා භවය නිසාමයි. නමුත් භවපත්‍ය ಜಾති කුමන භවය නිසා කුමන ಜಾතිද කියලා විස්තර කළේ නැහැ. තවක විස්තර කරන්න පුළුවන් කාම භවය නිසා කාම භවයේ ඉපදීම, රූප භවය නිසා රූප භවයේ ඉපදීම, අරූප භවය නිසා අරූප භවයේ ඉපදීම කියලා තවක ඇතුළු විස්තර කරන්න බොහෝ තියෙනවා. කාම භවයේ කාම භවය නිසා මිනිසෙක් වෙලා ඉපදීම, කාම භවය නිසා දිවියෙක් වෙලා ඉපදීම, කාම භවය නිසා තිරිසනෙක් වෙලා ඉපදීම, කාම භවය නිසා ප්‍රේතෙක් වෙලා ඉපදීම කියලා ඒක ඇතුලේ තේසං තේසං සත්තානං තම්හි තම්හි සත්තනිකායේ ಜಾති සංජාති කියලා බොහෝයි. එතකොට ඔය වගේ පටිච්ච සම්පදාය කියන එක ගොඩාක් ගැඹුරට ගොඩාක් ඈතට විහිදලා යන දෙයක් කියන එක දැනගන්න. ඊට පස්සේ මේ පටිච්ච සමුප්පාද ධර්මය නුවණින් මෙනෙහි කළා කරන්නේ අපි එක උත්තරයක් ගන්න. යම් කිසි ගොවිමාත් තෙක් හරි වැඩක් කරනවා නම් ගොවිතැන කරනවා නම් එයා ගොවිතැන කරන්නේ ඇයි? අස්සන්නක් බලාපොරොත්තු වෙන ලාභයක් බලාපොරොත්තු වෙන්නේ නේද? ඒ වගේ අපි පටිච්ච සමුප්පාදය මෙනෙහි කරන්නේ ඇයි? අවිද්‍යාව පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන කියලා මේ පටිච්ච සමුපාදය මෙනෙහි කරන්නේ ඇයි? අවිද්‍යාව නිරුද්ධ වන සංකාර නිරුද්ධ වන සංකාර නිරුද්ධ වන විඥාන නිරුද්ධ වෙනවා මෙනෙහි කරන්නේ ඇයි? ওই ටික අපි දැනගෙන ඉන්න ඕනේ. දැනගෙන ඉන්නේ නැත්නම් පළක් තියෙද? ඊට පස්සේ හැමදාම මෙනෙහි කරන්න ඕනෙත් නැහැ. ඔන්න දැන් පත්‍ය සම්පත් ධර්මයේ වටපිටාව ගැන කිව්වේ. දැන් අපි මෙහෙම බලමු. ටිකක් මේ පටිච්ච සමුප්පාද ධර්මයේ අද අපි හුරු වෙලා තියෙන එක ක්‍රමයක් තියෙනවා. කාල හතරකට බෙදන්න. බෙදෙන ක්‍රමේ වැරදි නෑ අර්ථ ගන්න ක්‍රමේ වැරදි. අපි හිතාගෙන ඉන්නේ අවිද්‍යා සංඛාර පෙරයි විඥාන නාම රූප සලආයතන පස්ත වේදනා කියපු ටික වර්තමාන විපාකයි තණ්හා උපාදාන භව කියන එක වර්තමාන හේතුයි ආපහු ජාති ජරා මරණ කියන එක අනාගත ඵලයි කියලා. ওই සිද්ධිය හරි අර්ථ ගන්න ක්‍රමය වැරදි. නමුත් මම ඒක පැහැදිලි කරලා දෙන්නම්. දැන් අපිට ගොඩාක් දෙනෙක් ගැඹුරු ධර්ම නොතේරෙන මට්ටමක ඉන්න හින්දා මම පටිච්ච සම්පදාය කියන එක වැඩි වචන වලින් යන්නේ නැතුව ජීවිතෙන් කියන උත්සාහවත් වෙනවා නේ. එතකොට අපි කෙටියෙන් ගත්තොත් විඥාන නාම කුසල ආයතන පස්ස වේදනා කියන ධර්මතා පහ ගන්න අපේ මේ ජීවිතෙට. තව නමක් පටිච්ච සම්පාදයේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන තැන ටික අපි කෙනා කෙනාගේ උපන්න මේ ජීවිතයට තව නමක්. ඔය ටිකට කියන්න පුළුවන් පංච උපාදානස්කන්ධය කියලා කියනවා. ඒක ගැඹුරු වැඩි නම් ওই ධර්මතා පහක් හැටියට බලන එක ගැඹුරු වැඩි නම් රූප වේදනා සංඥා සංකාර විඥානය කියලා ධර්මතා පහකින් බලා ගන්න පුළුවන්. ඒක ගැඹුරු වැඩි නම් අපි ඔක චිත්තකයිසික රූපයි කියලා බලා ගන්නත් පුළුවන්. ඒක ගැඹුරු වැඩේ නම් අපි කෙටි කළ සරල කළා ගමු. නාම රූප දෙකක් කියලා කියන තැන උතන. හරිද? දැන් ඔන්න මේ නාම රූප දෙක තමයි අපේ ජීවිතය. මම තේරෙනවට උඩ කියන්නේ දැන් රූපය කියන එක ගම්මු අපි දැන් හොඳට මේ ටික බලන්න මම මේ කතා කරන වචනයක් ගානේ ඕගොල්ලෝ ඒක එන්න. බුදුරජාණන් වහන්සේ මේ පටිච්ච සම්පදාය ධර්මය කියන එක නෝනින් දැක්ක මේක තමයි ලෝකයේ ඇත්ත ලෝකයේ හැදුන හැටි මේ තියෙන්නේ. මෙහෙමයි හැදුනේ කියලා. එතකොට දැන් අපි ওই විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියපු ටික කෙටි කළා කැටි කළා ගත්තා මොකද්ද නාම රූප දෙකක් තියෙන්නේ කියන තැනට ගත්තානේ ඒකෙන් රූපේ කියන එකත් අපි බොහෝ ප්‍රභේද තියෙන එක ඒකත් අතහැරලා යතහා භූත ස්වභාවයෙන්ම අපි ගන්නවා ඉම මේව කායන් යතහා තිතං යතහා පනීතං කියලා බුදුජානක පෙන්වන්නේ මේකයි යම්සේ පවතිද යම්සේ පිහිටා පවතිද කියලා ඒ විදිහට අපි අරගන්නවා දැන් අපි මේ නාම රූප දෙක කියන ටික බලමු. නැත්තම් අපේ ජීවිතය දැන් අපි බලනවා. අපි මම කියන මේ ජීවිතය දිහා බලන්ද අපි මම කියන මේ රූපේ ඇත්ත ඇති හැටි බලන්න. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ රූපය හැදිලා තියෙන්නේ මේ රූපේ යුක්ත මොනවද? කෙස් ලොම් නිය දත් හම් මත් නහර දැන් කෙස් ලොම් නිය දත් හම් මස් කියනකොට තමන්ව තමන්ගේ මූණ තමන්ගේ කොටස් සිහි කරගන්න එපා දැන් මේ ඔළුවේ තියෙන කෙස් ටික කපලා පැත්තකට දැම්මහම ඕගලන්ට කෙස් කියලා පෙනෙනවනේ. නමුත් පුද්ගලයෙක් සත්‍යයක් කියලා පෙනෙන්නේ නැහනේ. අන්න ඒ විදිහට හිතට හැඟෙන හිතට දැනෙන විදිහට හිත තබලයි කෙස් කියලා කියන්නේ. මොකද දැනුත් මේ ශරීරයේ තියෙන ඒ බඳුම කෙස්මයි. මේ ශරීරයේ තියෙන රෝම කූප ටික ගලවලා ඔක්කොම බිමට දැම්මොත් මේ රෝම කූප ලොම් ටිකක් කියලා පෙනේ. නමුත් පුද්ගලයේ ප්‍රත්‍යෙත් පෙනෙන්නේ එහෙනම් ඒබඳු කොටස් ටිකක් තමයි දැන් තියෙන්නේ. මේ ශරීරයේ තියෙන නියපොතු ටික ගලවලා අහකට දැම්මොත් නියපොතු කියලා පෙනේ. නමුත් ප්‍රත්‍යෙත් පුද්ගලයේ පෙනෙන්නේ එතකොට ඒ වගේ සත්පුද්ගල නොවන මේ පොත ටිකක්මයි තියෙන්නේ. මේ වගේ එකින් එක කෙස් ලොම් නිය දත් හම මස් නහර කියලා එකින් එක එකින් එක බලන්න. ඔය වගේ අනුපිළිවෙලට බැරි නම් Tamanta ප්‍රකට ප්‍රකට කොටස් ටික බලන්න. බලලා කන බොන ආහාරය නිසායි මේ කොටස් ටික හැදෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ආහාරය කියලා කියන්නේ මොකද්ද? pāli වචනය. pāli වචනය. ආහාර තීති ආහාරෝ. ඵලයක් ගෙනෙන නිසා ආහාරයි කියලා කියනවා. ඕජට්ටමකම් රූපකලාපං ආහාර තීති ආහාරෝ. ඕජාව අට වෙනකොට ඇති රූපකලාප ගෙනෙන නිසා කන බොන ආහාරිත ආහාර කියන මොනවද? පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියලා ඔකට කියන අෂ්ටමක රූප කලාප කියලා. මේ බත් පාන් කව්පි මුං ඇට කීච්චා අපි කෑවට මේ ශරීරේ රූප කලාප තමයි හැදෙන්නේ. ඔය කන බත් පාන් කව්පි මුං ඇට ටිකෙන් තමයි මේ කෙස් හැදිලා තියෙන්නේ. ලොම් නියද ධම්මස් හැදෙන්නේ. අපි මේ කෙස්ලොම් නියදත් හම්මස් හැදෙන්න හේතු වෙච්ච හේතුව නම් අනාත්මයි කියලා හිතනවා අනාත්මයි කියලා හිතනවා ඒකේ පුද්ගලෙක නෙවෙයි කියලා. බත් ඇටයක් කියන්නේ පුද්ගලයෙක් නෙමෙයි කියලා, පාන් කෑල්ලක් කියන්නේ කවුප ඇටයක් කියන්නේ, කඩල ඇටයක් කියන්නේ සත්‍යයේ පුද්ගලෙ නෙවෙයි කියලා අපි හිතනවා. අපිට පේනවා ඒකෙම එහා කෙරවල වෙන වෙනත් ආකාරයකට පරිවර්තන වෙලා තියෙද්දී ඒ ආහාරයෙන්ම හැදෙන ආහාරයෙන්ම හැදෙන කෙත්ලොම් නියදත් හම්මස් නහර ටික මම කියනවා සත්‍යෙක් කියනවා පුද්ගලෙක් කියනවා මේ තමයි ආහාරය පිළිසිඳ නොදකින්න කම අපි පාම් පිටි ටිකක් අරගෙන පොල් ටිකක් දාලා ලුණු ටිකකුත් දාලා දැන් ලුණුයි පිටි පොල් ඕක එක ආකාරයක හැදුනහම ඉන්දියප්ප කියනවා ඉන්දියප්ප පොල් දාන්නේ අපි කියනකොට පිට්ටු කියනවා එතකොට තව පැත්තකට ගත්තහම රොටි කියනවා. එතකොට දැන් රොටි කියලා කිව්වත් පිට්ටු කියලා කිව්වත් මෙතන තියෙන්නේ මෙන්න මේ ටිකම නේද මේ ලුණුයි පිටි පොළුයි ටිකම නේද කියලා. කෙනෙකුට මේ ලුණුයි පිටි පොළුයි කියලා කියන ටික වෙනම පේනවා. හැබැයි රොටි මේ රොටි කියපු ටික පිට්ටු කියපු ටික මේකට අයිති නැහැ කියලා හිතුවොත් හරියද? ඒ වගේ මේ පිටි පොළොවේ ලුණුයි වගේ තමයි බත් පාන් කවපු මුංගට කියලා කියනවා. ආපහු රොටියට පිට්ටු ටිකට පිටුයි පොළොයි ලුණුයි කියලා කියන්න බෑ. ඒවා ඒක ඇත්තෙත් නෑ හිතන කියලා හිතනවා වගේ. ඒක වෙන විදිහකට පේන්න තියෙනකොට කෙස්ලොම් නියදත් හම්මසේට හැටියට පේන්න දිනකොට ඒකට මම කියනවා. නමුත් හොඳට දකින්ද අපි ආහාරය කියන එක පිළිසිඳ නොදකින්නවා කියලා කියන්නේ මොකද්ද? මෙන්න මේ ආහාරය නැමති හේතුව නිසා කෙස්ලොම් නියදත් හම්මස් නහර හැදෙනකොට මේ හම්මස් නහර කෙස්ලොම් නියදත් හම්මස් නහර මම කියලා පේනවා නම් ඔයගලන්ට කියනවා කබලින්ක ආහාරය පිළිසිඳ දකින්නේ නැහැ කියලා. ඔයගොල්ලෝ මම කියලා මේ රූපෙට තණ්හා කරනකොට කියන්නේ ඔයගොල්ලෝ කබලින්ක ආහාරයට තණ්හා කරනවා කියලා. කබලින්ක ආහාරයේ තණ්හාව දුර වෙලා නැහැ. කබලින්ක ආහාරයේ තණ්හාව දුරු නොවුනොත් කබලින්ක ආහාර ඇති කොටසේම යය උපදින්නේ. එතකොට දැන් අපි බත්පාන් කවපු මුන්නට කාලා ආහාරය නිසා මේ රූපේ හැදුනහම දැන් අපි මේ ටික මගේ කියලා හිතාගෙන ඉන්නේ. මේ අතත් කඩාගෙන කොටියේ කෑවෝ වලහේ කෑවෝ ඒ සතාගේ බඩේ අත් කැලි තියෙනවා ඒ සතාට මේක ආහාරයක් වෙනවා මිසක එතන තියෙන කෙස්ලොම් නියද සම්මත් හැදෙනවා මිසක දැන් ඌරෙක් හරි කුකුලෙක් හරි හරකෙක් හරි ගන්න ඒ ශරීරය එයාට එයා මනුස්සයන්ට ඒක ආහාරයක් වෙනවා. මනුස්සයන්ට දැන් මේක තමන් වෙනවා. මේක කොටියට සිංහට ආහාරයක්. මේ ආහාරයමයි මම මම කියලා ආහාරය පිළිබඳ නොදන්නාකම නිසා. හරක උර කුකුල කියන තැනක ඒ රූපේ ආහාරය තමන් කරගෙන. ඒකට තමයි මේ දුක් වෙන්නේ. මෙතන ආහාරය පිළිබඳ නොදන්නාකම නිසා මේ මට්ටමේ ආහාරය මගේ කරගන්න. ඒ නිසා මේ මට්ටමේ දුක් වෙනවා. ඉතින් අපි මම කියන තැනක නැත්නම් අපි කතා කරන විඥාන නාම කුසලස්න පස්ස වේදනා කියන ටික කැටි කරලා කැටි කරලා අපිට තේරෙන මට්ටමකට අපි ගත්ත අවබෝධයේ පහසට නාම රූප දෙකක් තියෙන කියලා. ඒක දැන් රූපයේ දිහා හොඳට බලන්ද රූපය කියන එක හේතු ප්‍රත්‍යයයි. කන බොන බත් පාන් කවුපින්නට ඕන නම් ඒක හැදෙන හැටි කියන්නත් පුළුවන්. දැන් අපිට තාම හිතෙන්නේ මේ කෙස්ලොම් නියදත් ටික හැදෙන මට්ටමට කනබොන ආහාරය පරිවර්තනය වෙන ආකාරයට අපිට නුවණ නැති හින්දායි අපි මේ ටික වෙන එකක් මේ ටික වෙන විදිහකට දකින්නේ. අපි බත් පාන් කවුතු මුංගට කියලා මොන හරි කෑවහම මුඛයට ගත්තාම කටට ගත්තාම කටේ තියෙන ආපෝ ධාතුවත් එක්ක මිශ්‍ර වෙනවා. කෙල කියලා අපි කියන්නේ. එතකොට එතනින්ම ඔය ඒ කෙලවල තියෙන අජුස්සයක් සම්පූර්ණ ආහාර ටික එතනින්ම සම්බන්ධ පුළුවන්. සම්බන්ධ මුලක් කරනවා. ඒකට අර පෙන්නනවා දැන් ඔය වලසුන්ගේ වගේ සත්තුන්ගේ කටේ තියෙන කෙල ගෑවුනොත් ඔය ලොකු ඇට කූරක් උනොත් පිටි ගොඩක් වෙන විදිහට. එතකොට එච්චර සලක් තියෙන්නේ. ඔන්න දැන් කේතකරත් සමග එකතු වුණාම ඉලෙක්ක මිශ්‍ර වෙලා ආහාරය කුසට වැටෙනවා. එතකොට ආමාශයට වැටුනහම දැන් ආමාශයේදී ආහාර දිරවන යුතයක් එකතු වෙනවා. අර වොෂින් මැෂින් එකකට වෙඩි දැම්මම වගේ වායව ධාතුවේ මොකද කරන්නේ මේක හැම වෙලාවෙම පෙරලනවා පෙරලන එකට කියන කොට්ටාස වාතය කියලා. ඊට පස්සේ මේක සම්පූර්ණ දියරයක් වෙනවා. උසේදී මේ ආහාර ටික ඔක්කොම දියරයක් වෙලා පිරිමින්ට දිතිස්ත්‍රියන් ස්ත්‍රීන්ට 28 පියන් බඩවලක් තියෙනවනේ. ඔන්න ඔය බඩවල දිගේම දැන් මේ දියර යනවා. හොඳට රත් වෙච්ච නලයකට යකඩ නලයකට වතුර ටිකක් දැම්මොත් මොකක් වෙයිද? ටිකක් එහාට යන්න යන්න ක්‍රමක්‍රමයෙන් උණුසුම නිසා අරක වාෂ්ප වෙනව නේද? මේ බඩවැල දිගේ මර වතුර ටික යනකොට මේකේ තියෙන දියර ගතිය ඔක්කොම වාෂ්ප වෙලා මේ ශරීරයට උරා ගන්නවා. රොඩු ටික විතරක් කිරෝලට ගිහින් එකතු වෙන එකට අපි කියන අසුචි කියලා. හරිද? ඉතින් අර හැදිච්ච ඒ ආහාරය කබලින්ක ආහාරය කියන එක සුකුම දෙයක්. සුකුම දෙයක්. ඊටමත් තියු. ඔය වාස්ප වෙන වාතයකට වඩා තියු. ඒ බඳු මට්ටමට මේ රූපේ පරිවර්තනය වෙලා එතනින් තමයි කෙස් ලොම් නියදත් හම්මස් කියලා හැදෙන කොටස් වලට උපකාරී වෙන්නේ බෙදා හරින්නේ. දැන් ඇත්තටම අපිට බත්පාන් කවපු මුන්නට ඕනේ කෙලින්ම මේ කෙස්ලොම් නියදත් හැදෙන ආහාරයන්ගේ යුසය විතර කරලා ගන්න පුළුවන් නමුත් එහෙම යුසය විතරක් අපිට ගන්න බෑ මොකද අපි දුප්පත් වැඩි දියුණු වෙච්ච උපකරණ නැහැ අපි ගාව දැන් දෙවියෝ වගේ අයට රළු බත්පං කවපි ඕන්නේ මේ ආහාරය අපි කිව්ව ඇපල් ගෙඩියක් තියෙනවා නම් එයාගේ ඉන්ද්‍රිය සූක්ෂමයි ඒකේ ආහාර යොසේ ටක් ගාලා ගන්න පුළුවන් යාට. අර රොඩු ටික කලම අතහැරියා. නමුත් අපිට එහෙම ඉන්ද්‍රිය නැහැ. ඒ වගේ උපකරණ නැහැ. මොකද කුසලයේ නැමැති ධනවත්කම මතයි ඔය වැඩ කටයුතු අධික අඩු මැෂින් ගන්න පුළුවන්. දැන් අපිට තියෙන්නේ ඒ දෙවියන්ගේ විදිහට මේ රූපය හැදෙන්නේ යුසයෙන් තමයි අපිත් හැදෙන්නේ. නමුත් ওই යුසය කෙලින්ම අපිට ගන්න ක්‍රමයක් අපි කරන්නේ දත් ටිකක් එහෙම හැදලා තියෙන කර්මයෙන් මේක ගන්න පුළුවන් විදිහට අරගෙන ඒක හපලා කාලා මේක හොද්දක් බවට බඩේදීපත් කරලා මේ විදිහට තමයි අපිට ගන්න වෙලා තියෙන්නේ. එකයි මතකද ඔයගොල්ලන්ට බෝසතාණන් වහන්සේ අර දුෂ්කර ක්‍රියා කරන කාලේ නොකන බිනකොට දිව්‍ය ඇහුවා එහෙනම් අපි රෝම කූපියන්ගේ දිව්‍ය ඕජස් බහලන්නද කියලා. භාග්‍යතුන් වහන්සේ ඒකත් එපා කිව්වා. ඒ දිව්‍ය ඕජස් වලින් තමයි ජීවත් වෙන්න පුළුවන්. ඒකම මට්ටම. මම මේ මතක් කළේ ඉතින් තව තියෙන මෙන්න මෙහෙම ලොකු රවුමක් ආහාරයේ මේ ගිහිල්ලා තමයි අපේ කෙස්ලොක් නිදහස් සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට මේ හැමමක් ලේනහර ඇට ඇට මිදුළු කියලා මේ කතා කරන ටික පිච්චුවම කබලික ආහාරය. ඔන්න දැන් අපි කබලික ආහාරය පිරිසිඳ දන්නේ නැහැ. කබලික ආහාරය පිරිසිඳ නොදන්නා කම මෙන්න මෙහෙම රූපයක් තමයි හැදෙන්නේ. තියෙන්නේ. අපි කියමු පෙර ජීවිතයේදී කාම භවයේ අපි උපන්නා නම් මේ විදිහටම කන බොන ආහාරය නිසා කෙස්ලොම් නියදත් හම්මස් නහර කියලා ආහාරයෙන් මේ රූපේ හැදිලා තියෙනවා. දැන් ආහාරයෙන් වෙන් කරන්නම බෑ රූපේ. පෙර ජීවිතයේ මේ රූපයේ තියෙන ටික කන බොන ආහාරයෙන් මේ රූපේ හැදෙන්නේ කන බොන ආහාර කියන්නේ මේ බත් පං කවු මුන්නට මේක හේතුව ඒ හේතුව නිසා හැදිච්ච මේ රූපය පෙතුලුම් කියන්නේ මේ ඵලය එහෙනම් මේ කබලින්ක ආහාරයට තව නමක් මේද හම්මස්ලේන ආහාරයට ඇතමිදුළු කියලා කියන්නේ මේ විදිහට පෙර ජීවිතයේ රූපයත් රූපය ඇතිවීමක් නැතිවීමක් නොදැක්ක නිසා රූපයේ පිරිසිදු නොදන්නාකම නිසා රූපේ මම කියන අදහසක් ඇති වුණා. එතකොට දැන් රූපේ මම කියන අදහසක් ඇති වෙනකොට මේ මම කියන අදහස ඇති වෙන මොකද කබලින්ක ආහාරයේ මම කියන අදහසක් ඇති වුණා. මොකක් නිසාද එහෙම ඇති වෙන්නේ හේතුව? අවිද්‍යාව. කබලින්ක ආහාරයේ පිරිසිඳ නොදන්නා කම නිසා මම කියන වැරදි දෘෂ්ටියක් වැරදි සංකල්පයක් ඇති වුණා. ඒ කබලික ආහාරය පිළිසිඳ නොදන්නාකම නිසා මම කියන දෘෂ්ටිය ඇති කරගෙන ඒ මම හිතනවා මම කියනවා මම කරනවා කියන මට්ටමේ සිටින් කියින් කියින් කරමින් මේ මම කියලා මට තණ්හාව ඇති කරගෙන මේ මගේ දුව පුතා කියලා බාහිර කබලින්ක ආහාරයේ පිළිසිඳන දන්නා කම නිසා ඒ රූපේ සත්ත්ව පුදුල දෘෂ්ටියක් හදාගෙන දුවට කැමති පුතාට කැමති තමන්ට කැමති කියලා දැන් මේ තණ්හා උපාදාන වෙච්ච නිසා විඥාන්‍ය ප්‍රතිසන්දි වශයෙන් ආයෙත් මේ වගේ කබලින්ක ආහාර රූපයකට දැකගත්තා ඔන්න දැන් අද අපිට කන බොන ආහාරයෙන් හැදුණු රූපයේ සවිඥානික වෙන්න හේතුව මේ හිතක් තියෙන්න හේතුව සිතුවිලි කියලා යමක් තියෙන්න හේතුව මෙහෙම හැඟීම් දැනීමක් තියෙන්න හේතුව සැප දුක් විඳින ජීවිතය කියලා එකක් ඇතිවෙන්න හේතුව මේ නාම ධර්ම ටික ඇතිවෙන්න හේතුව පෙර රූපයේ පිරිසිඳ නොදැක්ක නිසායි කබලින්ක ආහාරය පිළිසිඳ නොදක කබලින්ක ආහාරය මමයි කියන දැක්ම ඇති කරගෙන මට කියලා මේ රූපෙට කැමති වුණොත් අපි නොදන්නුනට අපි කබලින්ක ආහාරයටයි සංහාව තියෙන්නේ. ඒ හින්දා විඥානයේ දැසගත නැවත කබලින්ක ආහාර දෙන්න පුළුවන් රූපයකටම ඒ හින්දායි මේ කය සවිඥානික වුනේ. කන බොන ආහාරයෙන් හැදුණු ඔය විදිහම රූපයේ පිරිසිඳ නොදන්නා කම නිසා දරුවා කියලා දැකලා දරුවා කියලා අපි ආත කළාට ආත කළේ කබලින්ක ආහාරයටයි. කබලින්ක ආහාරයට තණ්හාව තියෙන නිසා විඥානයේ වැටගත් නැවත කබලින්ක ආහාරයෙන් හැදුණු රූපයකටම ඒ නිසයි නිබඳු කය සවිඥානික උනේ. දැන් මේ කය පිහිටලා මේ සිත පිහිටලා තියෙන කය අද ගන්න බත්පාන් කව්පි මුන්නට නිසා හැදුණු කෙස්ලොම් නියදත් හම්මස් නහර ටිකක්. හයත තව වචනයක් ආහාරය. ආහාරයට තව වචනයක් කය. කයෙන් ආහාරයට ආහාරය කයනුත් වෙන් කරන්න බෑ. එතකොට අද මේ රූපයේ පිරිසිඳ නොදන්නාකම නිසා පෙර නොදන්නාකමට පැමිණි චිත්තචෛතික ටිකෙන් මේ කය මම මේ කය මගේ කියන අදහසක් අදත් ඇති කරගන්නවා. මේ කබලින්ක ආහාරයේ පිළිසිඳ නොදන්නා කම නිසා මේ මිනිස්සේ මේ සත්‍යයක් මේ දරුවෙක් කියලා අදත් දෘෂ්ටියක් ඇති කරගන්නවා. ඇති කරගෙන දරුවාට කැමති පුතාට කැමති දුවට කැමති අම්මට කැමති තාත්තට කැමති ඥාතියට කැමති සහෝදරයට කැමති තමන්ට කැමති ඇහැට කැමති කනට කැමති නාසයට කැමති කියලා ඡන්දය සංකප්පේ නානත්වයේ මත ඡන්දයාගේ නානත්වයක් තිබුණට යථාර්ථයේ තියෙන්නේ මොකද්ද? කබලින්ක ආහාරයේ අවීතරාගෝ දුරු නොවූ රාගයක් අවිත ප්‍රේමෝ දුනෝ ප්‍රේමය බුදුජානක දේශනා කරන යමෙකුට කබලෙන් ආහාරේ දුරුනෝ ඡන්දයක් දුරුනෝ රාගයක් දුරුනෝ ප්‍රේමයක් දුරුනෝ සෙනෙහසක් දුරුනෝ පරිලාහයක් දුරුනෝ දාහයක් ඇතනම් ඒ තාක් කබලින් ආහාරයෙන් ඉපදෙන්න වෙනවා සංයුත්ත නිකායේ ආහාර වර්ගයේ ආහාර සූත්‍රය බලන්න එතකොට අද මේ කබලින්ක ආහාරය පිළිසිඳ නොදන්නාකම නිසා කබලින්ක ආහාරය පිළිසිඳ නොදන්නාකම නිසා මම සත්‍යයේ පුද්ගලයෙක් කියන අදහසක් ඇති වුණොත් මේ අවිද්‍යාවෙන් සත්පුද්ගල අදහසක් ඇති කරගන්න එකට කියන කර්මය කියලා ඒ සත්පුද්ගලයන්ට තණ්හා කළොත් යට තියෙන කබලින්ක ආහාරය මේ ටික ඔක්කොම මනෝමය සිද්ධි ආයෙත් මේ විඥානයේ කබලිකාහරයට බැස ගන්නවා. ඔන්න ওই සිද්ධිය තමයි පටිච්චසම්පාදයෙන් පැහැදිලි කරන්නේ. පටිච්චසම්පාදයේ පෙන්නනවා විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආයතන කියලා මේ ටිකදී අපි පිටින් ගත්තොත් දැන් ඔන්න මම මේ කාම භූමිය උප්පත්ති ගැන විතරයි පරිසම්පාදයෙන් දැන් මේ පෙන්නන්නේ අපිට ඔක්කොම පරයයන් දෙන්න දුක් ගොඩාක් සංකීර්ණ වෙන නිසා. අද අපි දැක්කනේ දැන් කයේ ස්වභාවය කෙස්ලොම් නියදත් සම්මස්තහර කියලා. ඒ කය ඇති වෙන්න තියෙන හේතු ටිකත් අපි දැක්කනේ මොකද්ද? කන බොන ආහාරය කියලා හේතු අනාත්මයි හේතු නිසා හටගත්තු කය නැමැති ඵලයත් අනාත්මයි. දැන් අපි දැක්කා. එතකොට අපි දැක්කා මේ කය ආහාරයෙන් නිබඳු කයක් හදාගන්න හැදෙන්න හේතු ටික මොකක්ද? මේ නාම රූප දෙක අද හැදෙන්න හේතු ටික මොකක්ද? අවිද්‍යාව පත්‍ය සංකාරා අවිද්‍යාව පත්‍ය සංකාරා කියන්නේ පෙර අවිද්‍යාව සංකාරයි කියලා අතදික් කළ නිකන් ඉන්න කියන එක නෙමෙයි. ඒකෙන් පෙන්නනවා අවිද්‍යාව කියන්නේ මොකද්ද? කන බොන ආහාරයෙන් හැදුණු හම්මස්ලේ නහර වලින් යුක්ත රූපය ආහාර නැමැති හේතුව නිසා රූපේ නැමැති ඵලය හටගත්ත මේ රූපේ නැමැති ඵලය ආහාර නැමැති හේතුයෙන් හටගෙන තියෙන්නේ කියලා රූපේ හේතු ප්‍රත්‍යයයි ආහාරය නිසා ආහාරය නැමැති හේතුයෙන් හටගත්ත ඵලයක් කියලා අනාත්ම වූ මේ හේතුඵල ධර්ම නොදන්නා කම නිසා පෙර මේ රූපේ සත්‍යයේ පුද්ගලයේ කියන දෘෂ්ටිය ඇති කරගෙන අවිද්‍යාවච සංකාර. ඒ ඉන්න සත්වයන්ට පුද්ගලයන්ට කැමති වෙලා තණ්හාව ඇති කරගෙන ඒවා උපාදාන වෙලා දරුවා මගේ ගෙදර මේ අම්මා මගේ තාත්තා මගේ ඥාතිවරයා මගේ නැත්තම් ඇහැ මගේ කන මගේ නාසය මගේ දිව මගේ ශරීරය මගේ කියලා උපාදාන කරගෙන හිටපු නිසායි අවිද්‍යා කර්ම තණ්හා උපාදාන වශයෙන් පැවති නිසායි මේ නාම ධර්ම ටිකෙන් මෙබඳු කබලින්ක ආහාර රූපයක් හැදී කබලින්ක ආහාර රූපයක් හදාගෙන තියෙනවා ඔන්න පෙර අවිද්‍යා කර්මය කබලින්ක ආහාරය පිළිසිඳ නොදැකීමයි විඥානයේ නැවත මේ වගේ මව කුසකට දැසගෙන මේ වගේ කබලින්ක ආහාරයෙන් යුක්ත කයක් හදන්න හේතුව. දැන් ඊට පස්සේ උත්තරයක් ආවා වෙනවා ඔන්න පෙර අවිද්‍යා කර්ම නිසා. දැන් පෙන්නනවා අදද මේ රූපය කනබුන ආහාරයෙන් හැදෙන්නේ කන බොන ආහාරයෙන් හැදෙන රූපය ආහාරය නැමැති හේතුව නිසා හටගෙන ආහාර නැමැති හේතුව නැති වෙනකොට නැති වෙනවා කියලා රූපයේ පිරිසිඳ දකින්නේ නැතිකම නිසා මේ කය අද වර්තමානයේදී ආහාරයේ පිරිසිඳ නොදැකීම නැමැති අවිද්‍යාව නිසා මම කියන අදහසක් මම කියන දෘෂ්ටියක් සත්‍යයක් කියන අදහසක් සත්‍යයක් කියන දෘෂ්ටියක් ඇති කරගන්න දැන් අපිට සත්‍යයක් කියලා තේරෙන, පුද්ගලයෙක් කියලා තේරෙන, මම කියලා තේරෙන, දරුවා කියලා තේරෙන, පුතා කියලා තේරෙන, අම්මා තාත්තා කියලා තේරෙන මේ ගති ටික කබලින්ක ආහාරයේ තියෙන තැනක ඒ ඇත්ත නොදන්නාකම නිසා ඇතිවෙච්ච මානසික ගති. ඊට පස්සේ ඒ ඉන්න දරුවට ඉන්න පුද්ගලයට අපි කැමති. දරුවා මගේ අම්මා මගේ තාත්තා මගේ කියලා උපාදානත් වෙනවා. ඒ විතරක් නෙමෙයි. ඇහැ මගේ කියලා ගත්තත් හරි, කන මගේ කියලා, නාසය මගේ, දිව මගේ, ශරීරය මගේ කියලා ගත්තත් හරි කබලිකාරය තමයි උපාදාන කරලා තියෙන්නේ. මෙහෙම පැවතිමුත් අද අවිද්‍යාවෙන් කර්ම කරලා තණ්හා උපාදාන වුණොත් නැවත මේ විඥාණය නිබඳුම කබලිකාර රූපයකට දැසගෙන නිබඳුම නාම රූප දෙකක් හදනවා කියන ටික පෙන්වනවා. ඔන්න මෙයාට එනවා පුබ්බන්තේ ඥානය එනවා. පෙර කබලින්ක ආහාරයෙන් හැදුණු රූපය කබලින්ක ආහාරය පිළිසිඳ නොදකින කම නිසා සත්ත්ව පුද්ගල දෘෂ්ටියක් හදාගෙන තණ්හා උපාදාන වෙච්ච මේ කෙලෙස්යයි අද මේ කය සවිඥානික වෙලා නැත්තම් කෙනෙක් ඉපදිනවා කියන තැනකින් හිතංග තරම් දුක් විඳින්න පුළුවන් මේ නාම කයයි රූප කයයි දෙක හැදෙන්න හේතුව අද මේ කබලින්ක ආහාරය පිරිසිඳ නොදැක්කොත් අද මේ කබලින්ක ආහාරය පිරිසිඳ නොදකින්න කම හින්දා මේ නොදකින අවිද්‍යාව නිසා අද සත්ත්ව පුද්ගල සංඥාවක් හදා ගන්නවා ආත්ම සංඥාවක් හදා ගන්නවා ඒ ඉන්න සත්ත්ව පුද්ගලයන්ට තණ්හා උපාදාන වෙනවා මේ කබලික ආහාරය මෙතනම නිරුද්ධ වෙයි, ඡේ වෙලා යයි. කබලික ආහාර නිරුද්ධ වුණාට අපි හදාගත්ත රූප නිමිත්ත නිරුද්ධ වෙන්නේ. දැන් තාත්තා කියලා අපි හිතපු තැනක කබලික ආහාරයෙන් හැදෙන රූපය නැති වුණාට තාත්තා තාත්තට ඇති වෙච්ච තෙනහස කියන ටික මනසේ නැති වෙලාද? නැහැ. ඔන්න ඒ ටික තියෙන කබලිකාහාරය අතහැරෙනවා. කබලිකාහාරය ඇත්ත නොදන්නා කම නිසා මනසේ හදාගත්ත ටික නැති වෙන්නේ. ඒ ටිකෙන් නැවත මේ බඳු කයක් හදනවා. එයාට එන අපරද්දේ ඥානය එනවා. පෙර ඇත්ත නොදන්නා කම හේතුයි අද මේ බඳු කය සංඥානක වෙන්න මේ කය ඇත්ත නොදන්න පුද්ගල භාවය ඇති කරගත්තොත් මේ කම හේතුයි නැවත විඥානයේ මේ වගේ රූපයක් කබලිකාරයක් හදන්නේ කියන නුවණ එනවා පුබ්බන්ත අපරන්ත ඥානය පෙර නිසා දැන් දැන් නිසා මතු නුවණක් වෙනවා පටිච්ච සම්පද ධම්මේ ඥාන එහෙනම් මේ පටිච්ච සම්පද ධර්මයක් නේද කබලින්කාහාරේ නොදන්නා කම නිසා සත්පුද්ගල කෙලෙසයක් හදාගෙන ඒ කෙලෙසේ නිසා විඥානයේ නැවත කබලින්කාහාර රූපයකට බැසගත්ත නිසා කබලින්කාහාර රූපය හැදුනා අද කබලින්කාහාර රූපය පිළිසිඳ නොදැක්කොත් අවිද්‍යාව ඒ නොදකින කම නිසා සත්පුද්ද දෘෂ්ටියක් හදාගත්තොත් තණ්හා උපාදාන වෙනවමයි. තණ්හා උපාදාන වුණොත් නැවත මේ බඳු කබලින්ක ආහාර රූපයකට විඥානය දැස ගන්නවා කබලින්ක ආහාර රූපයක් අවිඥානික වෙනවාමයි කියන ධර්මතාවය දකින හේතු ප්‍රත්‍යයයි අතීත හේතු ටික නිසා වර්තමාන කබලින්ක ආහාරය නැමැති ඵලය වර්තමාන කබලින්ක ආහාරය පිළිසිඳ නොදන්නවා කියන කම නිසා පිළිසිඳ නොදකින්නවා කියන කමෙන් පටන් ගන්න කෙලෙසේ. ඒ කෙලෙසෙන් පටන් ගන්න සත්‍ය පුතුල දෘෂ්ටිය සහ තණ්හාව. මේව ඔක්කොම කැමැත්ත මනෝමය සිද්ධි ටික. ඒ ටික හේතුයි අද මොකටද? අද මේ ටික හේතුයි නැවත විඥානාන්ත පදත් පසේදනක මේ වගේ කබලික ආහාර රූපේ සවිඥාන කරන්නේ. විඥානීය රූපයකට වැටගත්තාම අපිට තේරෙන්නේ කෙනෙක් උපන්නා වගේ. ඔන්න මේ ටික දැක්කහම පටිච්ච සම්පද ධම්මේ ඥානම වෙනවා. හරියටම මේ ටික දැක්කහම එයාට විචිකිච්ඡාවේ ලක්ෂණය මොකද්ද? විචිකිච්ඡාව කියලා අපි කියනවනේ බුද්ධාදී අටතන කෙරේ සැකේ කියලා. බුද්ධේ කංකති ධම්මේ කංකති සංඝේ කංකති උබ්බන්තේ කංකති අපරන්තේ කංකති උබ්බන්ත අපරන්තේ කංකති පටිච්චසමුප්පාද ධම්මේ සුඛංකති සික්ඛාය කංකති කියලා අටක් තියෙන්නේ. හොඳට බලන්න මේ ටික දකිනකොටම උබ්බන්තේ කංකති දුර වෙනවා. උබ්බන්තේ කංකති තියෙන කොහොමද? පෙර පිළිබඳ සැකේ කොහොමද? මම හිතියද දන්නේ නැහැ කියලා. හිටියනම් කොහේ ඉන්න ඇද්ද දන්නේ කොහොම ඉන්න ඇද්ද දන්නේ කොහොම වෙලා කොහොම වෙන්න ඇද්ද දන්නේ කියලා සැකයක් තියෙනවනම් මේ සැකේ යාට සම්පූර්ණ දුර වෙනවා. ඇයි මම කියලා කෙනෙක් හිටියානම් කොහොම හිටියද කොහොම හිටියද කියන මේ කතාව නොයෙදෙනවා කියන කාරණාව කියන මොකද අතීතයේ දිත් කබලින්කාහාරයෙන් හැදුණු මෙබඳු කයක් නම් කෙස්ලොම් නේද සම්මත් ටිකක් තියෙන්න ඇති ඕනම තැනක කබලෙන් කහර නියෝජනය වන කොටසේ කාම භූමියේ හැම තැනකම ඇත්ත උතන. දෙවියෙක් කියලා අපි කතා කරන තැනකත් මිනිස්සෙක් කියලා කතා කරන තැනකත් පිරිසෙක් කියලා කතා කරන තැනකත් නිරිසත්ත්වෙක් ප්‍රේතෙක් කියලා කතා කරන තැනකත් තියෙන ඇත්ත ඔක්කොම. කන බොන ආහාර නිසා රූපේ හැදෙන්න ඇති. හදුනා. ආහාරයෙන් හැදුනේ රූපය කුමන හෝ රූපයක් තිබුණා නම් කෙස්ලොම් නියදත් සම්මස්නහරයට ඇට මෙන්න මේ වගේ කොටස් තියෙන්නේ. එතකොට මේ ආහාරයෙන් හැදුණු රූපයේ පිරිසිඳ නොදකින කම නිසා මිනිස්සුયો ඉන්නවා දෙවියෝ ඉන්නවා පෙරේතයෝ ඉන්නවා බ්‍රහ්මයෝ ඉන්නවා කියන අදහස. ඔක මේ උත්තේජවාදීට එහෙම යන්න බෑ මම නෑ කියන හදන එක නෙමෙයි ඊට වඩා ගොඩක් ගැඹුරු දර්ශනයක් කියන්නේ. නැත්තම් ඕක ගන්න අපි අනිත් පැත්තටනේ මිනිස්සුયો නෑ දෙවියෝ නෑ බ්‍රහ්මයෝ නෑ කියලා කිව්වහම දුකියයි. මේ මම ගොඩාක් තින් සිද්ධියක් ගැන කියන්නේ. එතකොට මේ කබලින්ක ආහාරයේ පිළිසිඳ නොදන්නා කම නිසා සත්ත්ව පුද්ගල දෘෂ්ටියක් හදාගෙන ඒ දෘෂ්ටියට හේතුව කබලික ආහාරය නෙමෙයි. කබලික ආහාරයෙන් හැදෙන කෙස්ලොම් නියදතුත් නෙමෙයි. ඒ ටික නොදකින්න කම කියන කෙලෙසයක් තියෙනවා. මේ නොදකින්න කම නිසා සත්ත්ව පුද්ගල හැඟීමක් හදාගන්නවා. මම කියන්නේ පඹය වූ තැන පඹය බව නොදන්නා කම නිසා සත්‍ය කියන අදහසක් එන්නේ අපිට. පඹය කියන තැනක තියෙනවා නම් මුට්ටියක්, කෝටු කෑලි ටිකක්, තරමක් අන්දලා, කමිසයක් අන්දලා ඔය මුට්ටියෙන්ද කෝටු කෑලි ටිකින්ද මිනිසයා කියන අදහස එනවා නෙමෙයි. කෝටු කැලි ටික බව, මුක්තිය බව, සරම බව, අමිතේ බව නොදන්නා කම නිසායි අපිට එන්නේ. මිනිස්සයා කියනවා. ඒ රූපය ඈත තියෙනවා නම් ඒක නොදකින්න කම නිසා මොනිටක් ඉන්නවා වගේ කියන අදහසක් අපේ මනසේ එනවා. ඒ වගේ කබලින්ක ආහාරයෙන් හැදුණු කෙත්තික ලොම් ටික නියමත් නහර නිසා නෙමෙයි. කබලින්ක ආහාරයෙන් හැදුණු මේ ටික කබලින්ක ආහාරය නේද කියලා පිළිසිඳ නොදකින්න කම නිසා මම කියන අදහසක්. නොදකින්න කම නිසා සත්‍ය කියන අදහසක් මේ ඇති වෙලා තියෙනවා. එබ්බන්දු අදහසක් අවිද්‍යාව නිසා මෙබඳු අදහසක් ඇති වුණා කියන එකත් නොදකිනකොට පුද්ගලයෙක් හැටියට පෙනෙනකොට ඉන්න පුද්ගලයාට තත්ත්වයට කැමති කැමති දේ මගේ කරගන්න හදන දරුවා මගේ මේ දුව මගේ නැත්නම් ඇහැ මගේ කන මගේ දිව මගේ කියලා. එහෙම හදාගත්ත නිසායි අද මේ කය සවිඥානික උනේ කියලා දකිනවා. එතකොට අතීතේ මම හිටියද හිටියනම් කොහේ ඉඳද්ද කතාවක් එයාට නෑ අතීතයේද අවිද්‍යාව නිසා නාම රූප දෙක පිරිසිදු නොදකින කම නිසා සත්පුද්ගල දෘෂ්ටියක් තිබුණා තියෙනවා හැබැයි ඒ සත්පුද්ගල දෘෂ්ටියේ වන්දිය තමයි අද නිබඳු කයකින් ගෙවන්නේ කියලා දන්නවා අද මේ මම ඉපදලා ඉන්නවා නෙමෙයි එදා නිබඳු කයක පිළිසිඳ නොදන්නා කමක් තිබුණා නම් ඒ නොදන්නා කමට විපාක තමයි අද නිබඳු කයක් හදාගෙන සීතෙන් උස්නෙන් බඩගින්නෙන් පිපාසයෙන් නැස්ති මතුරු ආවු තුලන් වලින් කසපාරවල වලින් කම්බුල් පාරවල වලින් පහර කමින් එතකොට නිന്ദා ලැබමින් අපහස ලැබමින් වැසිකිලි කිරීමේ අපහසුතාව කැතිකිලි කිරීමේ අපහසුතාව විඳින්මින් කංකක්කුම් බඩේකක්කුම් දත්කක්කුම් මුළුවේකක්කුම් විඳින්මින් මේ ජීවත් වෙන පවතින මේ රූපේ නාම රූප දෙක අර වැරදි අදහසට විපාක ටිකක්. මම නෙමෙයි අර වැරදි අදහසට විපාක. අද කපලින්ක ආහාරයෙන් හැදුණු මේ රූපේ පිළිසිඳ නොදකින්නකොට නොදකින්න කම නිසා අර මුක්තිය කෝටු කැල්ල කම්මිති තරමින්ද සත්‍ය අදහස නෙමෙයි ඒවා නොදන්නා කම නිසා වගේ කන බොන ආහාරයෙන් හැදුණු හම්මස් ලේ නහරයට ඇට මිදුළු ටික නොදකින නිසා අද මේ මම කියන හැඟීමක් ඇති වෙනවා මේ අවිද්‍යාව පත්‍ය සංකාර අවිද්‍යාවෙන් හටගන්නේ කෙට්ලොම් මේ හම්මස් හින්දා මම කියලා පේනව නෙමෙයි ඒක කබලික ආහාරයෙන් හැදුනේ කියන එක නොදන්නා කම නිසා මම කියන අදහසක් ඇති වෙනවා සත්‍ය කියන අදහසක් නැති වෙනවා ඒ ඉන්න සත්වයාට ඉන්න මට කැමතියි කියලා මගේ ඇහැ මගේ කන මගේ නාසය කියලා ගත්තොත් මේ කබලික ආහාරය අපි ගන්න. කබලික ආහාරය නිරුද්ධ වෙයි. ඒ ගත්ත මගේ ඇහැ කියලා ගත්ත නිමිත්තත් හැරෙන්නේ මගේ කන කියලා ගත්ත නිමිත්තත් හැරෙන්නේ අද ඇති කරගන්න අද මම කියලා දැකලා මගේ ඇහැට කනට දිවට නාසයට ශරීරයට කැමතියි කියලා ඇති කරගන්න මනෝමය ගතියක් තියෙනවා. ඕකට විපාක හෙට දවසේදී මේ වගේම බඩගින්න දැනෙන පිපාසය දැනෙන අවුවේ වැස්සෙන් පීඩා විඳින්න පුළුවන් නැති මధుරවන්ගෙන් පීඩා විඳින්න පුළුවන් නිന്ദා අපහාස ඇනුම් ගනුම් අහන්න පුළුවන් කඩු පිනිසපාරවල් ලැබෙන මේ වගේ කයක් උරුම වේ. එතකොට දන්නවා අතීතේ මම හිටියක් නෙමෙයි අතීතෙදි මෙහෙම දෙයක් වෙලා තියෙනවා අපරන්තේ ඥානයක් වෙනවා අනාගතේට අනාගතය ගැන මම මැරිලා උපදීද කොහේ උපදීද කොහොම උපදීද කොහොම වෙලා කොහොම උපදීද කියලා මෙයාට එහෙම ප්‍රශ්න නැහැ මේ සත්‍ය උපදීද මරණයෙන් පස්සේ උපදිනව කොහේ උපදීද එහෙම ප්‍රශ්න නැහැ කෙනෙක් උපදිනවා කොතනක හරි ඉපදීම කියලා යමක් තියෙනවා මෙන්න මේ විඥානය නැවත කබලිකාහාර රූපයකට බැසගෙන ඒ කය අතුරු කරගෙන කබලිකාහාරය පවතී ඒකටත් හේතුව අද කබලික ආහාරයේ පිළිසිඳ නොදන්නාකම නිසා ඇති කරගත් දෘෂ්ටිය. ඒකයි හේතුනේ නැවත කබලික ආහාරයක් හදාගන්න දුක් විඳින්න. එදාට කබලික ආහාරයේ පිළිසිඳ නොදැක්කොත් ආයෙත් මේ වගේ පුද්ගල සංඥාවක් ඇති ආයෙත් කබලික ආහාරයේ ඇති මේ අවිද්‍යාවේ පැවැත්මයි මුල් කෙලවරක් වෙන්නේ නේද කියලා ඔයගලන්ට අනන්ත සංසාරයක් වෙන්නේ. මේකේ ආයෙ කෙලවරක් නැහැ. පුබ්බන්ත අපරන්තේ කංගති. එහෙනම් එළවෙන් ඉඳන් කෙනෙක් මෙලුව ආවා ආපු කෙනා පරලෝ යනවා කියන දෘෂ්ටි නෑ. දන්නවා පෙර අවිද්‍යා කර්ම නිසා අද නිබඳු නාම රූප දෙකක් හටගත්තා. නිබඳු ආහාරය රූපයක් හටගත්තා. නිබඳු කබලින්ග ආහාරය රූපේ පිළිසිඳ නොදකින්න කම නිසා නොදකින්න කම නිසා අද ඇති කරගන්න දෘෂ්ටිය නැවතත් විඥානය රූපයකට බැස ගන්න හේතු නේද කියලා පුබ්බන්ත අපරන්ත ඥානය එනවා. එතකොටම මේක මේ ජීවිතයේ කියන එක පටිච්ච සම්පදාය බව මේක කෙලවරක් නෑ කියන නුවණක් වෙනවා. ඇයි පෙර ඇත්ත නොදකපු නිසා නාම ධර්ම ටික හැදිලා මෙතෙන්ට ආවා. අද මේ කය කය ඇතුළු කරගෙන තියෙන නාම ධර්ම ටික නොදකින කය ඇති කරගන්න අවිද්‍යාවෙන් ඇති කරගන්න දෘෂ්ටි ටික, කෙලෙස් ටික ආයෙත් මෙබඳු කයක් හදනවා. එතකොට මේ පටිච්චසමුප්පාද ධර්මයක් නේද කියන නුවණ යට එනවා. මේ ටික දකිනකොට මේ ටික දේශනා කරපු ශාස්ත්‍රුන් වහන්සේ ඒකාන්තේ සම්මා සම්බුද්ධ මනාව මේක දැකලා තියෙනවා නේද? සත්‍ය පුද්ගලෙක් කියලා රැවටෙන ලෝකෙක ඇත්තටම යථාර්ථය අවබෝධ කරගත්ත කෙනෙක් නේද කියලා බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයේ අදහනවා. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධමයි කියන ටික බුදුරජාන් වහන්සේගේ නව රහතේ ගුණ ටිකම යාගේ හිතේ ඇඳෙනවා ඒ වචනෙන් කියන්න ඕනේ ඇත්තටම බුදුරජාණන් වහන්සේ කියන්නේ ලෝකයේ ගාමිත ප්‍රතිපත්ති පූජා පිළිගන්න සුදුසු කෙනෙක් එච්චර ඇත්තක් කියලා තියෙන වෙන මොකුත් නින්දන්නේ මේ කියපු ඇත්ත කියපු මේ මිනිස්සු මොනතරම් ශ්‍රේෂ්ඨ කෙනෙක්ද කියන එකයි තේරෙන්නේ අරහත් සම්මා සම්බුද්ධ ඒ කාන්තෙන් නිබඳු විද්‍යාවකින් යුක්තයි. ඇත්ත දකින විද්‍යාවකින් යුක්තයි. මනාව වූ ගතියකින් යුක්තයි. මේ විදිහට බුදුරජාණන් වහන්සේ ගුණ ටික දකිනවා. එතකොටම මොන බුදුහාමුදුරේ කෙරේ සැක නැහැ මොකද්ද? බුදුරජාණන් වහන්සේ නමක් හිටියද ඉන්න ඇති අවුරුදු 2500කට ඉස්සෙල්ලා හිටියලු පහළ වුණාලු බුද්ධ ගාය බුදු වුණාලු කියලා ලූ ප්‍රත්‍යතරිනවා. ඇයි? දැන් දකිනවා මේ බඳු ධර්මතාවයක් මේ බඳු ධර්මතාවයක් දකින පණිවිඩේ ඉන්නේ නැහැ මෙහෙම කෙනෙක් නුනා නම් මේ පණිවිඩේ ධහම දකිනකොටම දකින බුදුරජාණන් වහන්සේ ජීවමානයි යෝ ධම්ම පසති සෝමං පසති යමෙන් ධර්මය දකින හිත මන් දකී කියන තැනින් දකිනවා ධර්මය ගැන කංකා නැහැ සම්දිත්තිකයි මෙලොවම විපාක තියෙනව නේද කෙනෙකුට මේ නාම රූප දෙක පිළිසින දැක්කොත් මේ කය මම කියලා උරුම කරගන්න දුක මේ ජීවිතේම මිදෙනව නේද? සිනහොනක් යනවා. අකාලනිකයි කල් නොවේවා මේ ධර්ම විපාක දෙනවා මේ සම්දිත්තිකයි. අකාලික ඒ ප්‍රතික මේ එන්න මේ ඇවිල්ලා කියලා බලන්න කියලා ඕන කෙනෙකුට පෙන්වන්න පුළුවන්. මේ කියන්නේ බොරුවක්ද? මේ රූපේ බලන්න මේ රූපය ඇති හේතුව බලන්න මේ කාය සවිඥානික හේතු ටික බලන්න කියලා පෙන්වන්න පුළුවන්. ධර්මයේ ಗುಣ ටික දැනෙනවා. යම් කිසි කෙනෙක් රූපය රූපය ඇතිවීම නැතිවීම දන රූප නිරෝධයේ පිණිස පිළිපන්න නම් තේ ලෝකේ සුපටිපන්නෝ එයා සුපටිපන්නමයි නේද කියන ගුණය විද්‍යමානයි එන යම් කිසි කෙනෙක් සත්‍යත්තර සූත්‍රයෙන් තියෙන්නේ නේද යමෙක් රූපය දැක රූප සමුදය දැක රූප නිරෝධය දැක රූප නිරෝධයේ පිණිස පිළිපන්න නම් තේ ලෝකේ සුපටිපන්නෝ යේ ලෝකේ සුපටිපන්නෝ තේ ඉමස්මින් ධම්ම විනය ගාදන්ති යමෙක් සුපටිපන්න නම් එයා මේ ඒ අය මේ ශාසනය බැසගෙන සිටිනවා එයා කවදාවත් මේ ශාසනය යන්නේ අන්න සුපටිපන්න උද්ධිපටිපන්න ඥායපටිපන්න කියන ගුණ ටිකක් දැනෙනවා එතකොට සංගේ කම්පති නැහැ දැන් පුබ්බන්තේ කංකති නෑ අපරන්තේ කංකති නෑ පුබ්බන්ත අපරන්තේ කංකති නෑ පටිච්චසමුපාදය ගැන තක නෑ බුදුරජාණන්සේ ගැන තක නෑ ධර්මය ගැන තක නෑ සංඝරත්නය ගැන තක නෑ ඊට පස්සේ කාය කංකති අදහනවා දැන් මේ ධර්මයේ දකින්ද නැත්තම් දුකෙන් මිදීම පිණිස එළුවෙක් වගේ හැසිරෙලා මෙයාට මේ කරන්න ඕනේ මේ ධර්මයේ දකින්න මේ දුකෙන් මිදෙන්න හැතරෙන්න තියෙන්නේ මේ සීල සමාධි ප්‍රඥාවයි කියන එකට නුවණ එනවා. ශික්ෂාය ගැන සංකා නැහැ. ඒ කියන්නේ තාපතෙන් ගත් අපේ නුවණින්මයි අපේ නුවණ මේ ඇත්ත දැකලාමයි මිදෙන්න තියෙන්නේ කියන උත්තරේ එනවා. වෙන එකක් නැහැ. ඇත්ත දැකලාමයි මිදෙන්න තියෙන්නේ කියන නුවණ එනවා. ඔන්න ශික්ෂාව පිළිබඳ සංකල්ප නැහැ. ඔන්න දැන් විචිකිච්ඡා මේ ටික දකිනකොට සක්කාය දිට්ඨියක් නැහැ. ඒ කියන්නේ දැන් රූපේ ආත්ම වශයෙන් ගන්නවා හෝ ආත්මය ඇසුරු කරගෙන රූපේ තියෙනවා කියන ටික හෝ පේනවද යාට? ඇයි? කෙස්ලොම් නියදත් ධම්මස්නහර ටික කබලික ආහාරය කියලා දැක්ක ආහාරය නැමති හේතු මේක ඇතුනේ කියලා දකිනකොට එයා රූපයක් දකිනවා රූපය ඇතිවෙච්ච හේතුව දකිනකොට රූපේ තමන් කියන කමක් හෝ දකිනවද? රූපය ඇසුරු කරගෙන තමන්ගේ ආත්මය පවතිනවා කියලා හෝ දකිනවද? මොකද මේ කය අසුරු කරගෙන පවතින හිතමගේ ආත්මය කියලා කලින් දැක්කම දැන් දැක්කා මේ හිත ආත්ම නෙමෙයි මේ මෙබඳුම රූපයක් තියෙනවනේ මේ රූපය මේක කලින් තිබුණු රූපය පිළිසිඳ නොදැකීමයි අද මේ කය අසුරු කරගෙන පවතින හිත හැදෙන්න හේතුව කියලා දැක්කා. අද මේ කය ආහාරය පිළිසිඳ නොදකින කමයි ඊගාවට මෙබඳු කයක් ඇසුරු කරගෙන පවතින හිත හැදෙන්න හේතුව කියලා දකිනකොට මේ දෙකින් දෙකට යන හිතක් දකින්න විඥාන හේතු ප්‍රත්‍යය. එතකොට කය තමන් කියලා පේන්නේ කය ඇසුරු කරගෙන තමන් ඉන්නවා කියලා පේන්නේ තමන් නිසා කය පවතිනවා කියලා පේන්නේ නැහැ. කය නිසා තමන්ගේ ආත්මය පවතිනවා කියලා පේන්නේ නැහැ. එයා හොඳට දකින්නේ රූපය රූපය ඇතිවීම නැතිවීම. ඒ වගේම වේදනාවත් වේදනාවක් ඇතිවීම නැතිවීම කියලා මේ කයත් නාම ධර්ම ටිකක් දකිනකොට සක්කාය දිට්ඨිය. ඊට පස්සේ පිරිසිදු වීම සඳහා විමුක්තිය සඳහා දුක නිදීම සඳහා හරකෙක් වගේ හැතරෙන්න ඕනේ. බල්ලෙක් වගේ හැතරුනොත් නම් දුකෙන් මිදෙන්න පුළුවන්. එළුවෙක් වගේ හැතරුනොත් දුකෙන් මිදෙන්න පුළුවන්. මෙන්න මේ වගේ වෘත සමාදාන දෘෂ්ටි තිබුණා ඉතර. ඉතින් දැන් මෙයාට ඒ බඳු දෘෂ්ටි කවදාවත් උපදින්නේ නැහැ. කවදාවත් හරකෙක් වගේ හිටියා කියලා හරකෙක්ගේ ගතියට යනවා මිසක දුකෙන් නම් මිදෙන්නේ නැහැ. සුනකෙක් වගේ ඉන්න ගතිය හුරු කෙරුවම සුනකෙක්ගේ විදිහට උපදින්න පුළුවන් වෙයි මිසක ආයෙක විමුක්තියක් නම් ලැබෙන්නේ නැහැ කියන නුවණ හොඳට තියෙනවා. එයාට මේ වගේ සීල වෘත පරාමර්ශණය කිරීම සීල වෘත පරාමර්ශ කියලා කියන්නේ සීල වෘත පරාමර්ශනයක් වෙන්නේ දැන් සක්කාය දිට්ඨිය නැති උනේ විචිකිච්ඡාව නැති උනේ සීල වෘත පරාමාසය නැති උනේ වෙන මොකටවත් නෙමෙයි සහ අස්ත දස්සන සම්පදාය මේ දර්ශනීය දැකීම සහ සමගම පටිච්ච සම්පදාය නැමැති මේ ධර්මතාවයේ දැකීම සමගම මේ ඔක්කොම ටික නැති වෙනවා එතකොට සතු අපායෙ හිත විපමුක්ත එයා සතර අපායෙ මිදෙනවා සතර අපාය මට්ටමේ ඉතින් රළු රාග රළු ද්වේෂයෙන් රළු මෝහයෙන් කටයුතු කරනවා කියන එකක් වෙන්නේ පුද්ගල භාවයේ දිහින් ඒ අපාය මට්ටමේ අපායගාමී රාග දේශ මොහ අතර නිසා ditthi අනුසය විචිකිච්ඡා අනුසයම දුරු වෙච්ච නිසා මේ ටික දකිනකොට සත්‍ය පුද්ගලෙක් අනිත් කෙලෙස් නැති වුණාට සත්‍යයක් ඉන්නවා පුද්ගලෙක් ඉන්නවා රූපයේ සත්‍ය පුද්ගලයේ සත්‍යය කියන හැඟීම ඕ ලෝකෙ ඉතුරු වෙනවා මෙන්න මේ පටිච්චසමුප්පාදේ හරියටම දැක්කහම ඒ ditthi අනුසය විචිකිච්ඡ අනුසයම නැති වෙනවා අනුසයම නැති වුණාම නැවත ඒ ditthi එන්න තියෙන හේතුවම නැති වෙනවා නැති වුණාම යාට සතර අපාය නිදුනා කියලා කියනවා චචා විතානා චචා විතානානි අභග්ගෝ කාතුන් ධර්මතා හයක් එයාගේ ජීවිතෙන් කරත් එයා අභෞයයි. මොකද්ද? මව මරීම, පියා මරීම, රහතුන් මරීම, සංඝ බේද කිරීම බුදුරජාන් වහන්සේගේ ඇඟේ දුෂ්ට සිතින් ලේසෙල වීම. නැත්තම් ජීවක මාත්‍රිත ලෙහෙලෙවන්නේ නේද? දුෂ්ට හිතින් ලෙහෙල වීම. කියන මෙන්න මේ ටිකත් වෙනත් සාස්ත්‍රෝන් වහන්සේ නමක් ඇදහිීමක්. තව කෙනෙකුට වහන්සේ ඔබතුමා මගේ ශාස්ත්‍රඥ වහන්සේ මම ඔබගේ ගෝලයා ශ්‍රාවකයා කියන ටික කියන්නේ. ඒක වෙන්න අභෞගයයි. මෙන්න මේ කාරණා හය මෙයා ගැටෙන් වෙන්නේ. එතකොට චිත්තාවිතානේ අභෞගෝකත්. මෙන්න මේ ධර්මතා හය කෙරෙන්න අභෞගයයි කියන ටික නිර්මාණය වෙනවා. එතකොට මම මෙතෙන්දී මතක් කරේ පටිච්ච සමුප්පාදයේ නැමැති ධර්මතාවයේ දැක්කපු පමණකින් හැබැයි මේ දැනගත්ත ටිකට නෙමෙයි මම මේ කියන්නේ දැක්කෝ දැක්කහම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ওই කෙලෙස් ටික ඔක්කොම නැති වෙනවා සතර පායෙ මිදෙන ධර්මතා හයක් කරන්ට අභව්‍යයි කියන මට්ටම උපදිනවා තමන්ට තමන්වම ප්‍රතිවේක්ෂා කරන්න පුළුවන් දික්ටි සම්පන්න කෙනෙක් මම යම් බුද්ධාදී උත්තමයන් වහන්සේලා යම් යම් සීලයකින් යම් සමාධියකින් යම් ප්‍රතිපදාවකින් යම් විමුක්තියකින් යම් විමුක්ති ඥාන දර්ශනයකින් සේකයි කියලා සේක ධර්මයක් පනවයි නම් එබඳු සේක ධර්මයකින් මං යුක්තයි කියලා තමන්ට තමන් කියන්න පුළුවන්. මේ ආරම්භ කිසිම දෙයක් නැතුව ඉන්න හිස් බවක් දකින වගේ ලාමක තැනක් නෙමෙයි මේ සාසනේ බොහෝ තියුණු ප්‍රඥාවක් තියෙන ඒකයි පෙන්වන්නේ යතින්ද කීලෝ පටවින් තිතෝතිය චතුර්විවාතේ අසම්ප්‍ර කම්පියෝ තතු උපමං සත්පුරිසං වදාමි යෝ ආර්ය සත්‍යනි අවිච්ඡ පස්සති බලන්න මොනතරම් අයියක්ද කියලා. උපදකින් කිව්වේ. පොළොවේ යට හිටවපු ඉන්ද්‍රකීලයක් කනවා හතර දිගින් හමන හොලමින් කම්පා වෙන්නේ නැහැ. තතු උපමං සප්පුරුසං වදාමි අරිය සත්‍යණ්‍ය විච්ඡපසති ආර්ය සත්‍යයේ නොසෙන්වෙන සදහැන් යුක්ත ආර්ය ශ්‍රාවකය මම චතුරාර්ය සත්‍ය අවබෝධ වෙච්ච ආර්ය ශ්‍රාවකය ඒ වගේ කියනවා සතර දිශාවේ වාදයක් අවතේව කම්පා කරන්න බෑ කියනවා ඕනම තැනක ඕනම කෙනෙක්ගෙන් අද අපිට අනිත් ශාසනයක කෙනෙක් එක්ක තරක කරන්න ගියොත් එයාගේ සමය ඉගෙන ගන්න වෙයි. ඈ බයිබලේ ටිකක් කියවන්න ඕනේ, කුරානේ ටිකක් කියවන්න ඕනේ නැත්නම් අපිට තරක කරන්න බැරි වෙයි කියලා හිතන්නේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ වික්‍රම මහත්තයා තරක කරන්න ගිය නිකන්තයන්ගේ පොත් ටික බලලද? නෑ. තමන්ගේ වැඩේ තමන් හරියට නොකරන හින්දා යනුන්ගේ දේ කරන්න වෙන්නේ. අපිට පුළුවන් නම් මේ ටික හරියට කරන්න මුළු ලෝකෙම හොල්ලනවා කතා කරනවා කියන එක ඒ තරම් දෙයක් නෙමෙයි. එතකොට මෙන්න මේ චතුරාර්ය සත්‍ය අවබෝධය කියන එක ඒ තරම් කුළුල් වෙච්ච වික්ත වෙච්ච දැක්මක්. එයා කැලේ හිටියා කියලා එයාගේ නුවණ බාල වෙලා නැහැ. ලෝකයට මුණ දෙන්න බය එහෙම නෙමෙයි කැලේ ඉන්නේ. විවේකී කියනවා. ලෝකේ හොද්දට ඉගෙන ගන්නවා කියන අය එක්ක කිසිම අකුරක් නොදන්න කැලේ ඉන්න යාට ජීවත් වෙන්න පුළුවන් නෝනද? ප්‍රශ්නයක්. ඉතින් මෙන්න මේ වගේ අවබෝධයක් ඇති කරනවා. එතකොට මේ සතිපත් මේ පටිච්ච සම්පහාද නැමැති ධර්මතාවය දැක්කොත් දකින තැනට ආවහම ඒ දැකීම නිසාම සක්කාය දිට්ඨි චිකිච්ඡා පිළිබඳව තමයි කියන ධර්මතා ඒක මෙහා ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් හිතෙනවා නම් අපිට නම් බුදුරජාණන් වහන්සේ කිරේ සැකයක් නැහැ ධර්මයේ කිරේ සැකයක් නැහැ සංඝරත්නයේ කිරේ සැකයක් නැහැ කියලා ගොඩ දෙනුට හිතෙනවා නේද ඒ සැකේ නැත්තේ මොකක්ද මොකක්ද සැකේ උපදින තැනටවත් තව මනස ඇවිල්ලා නැති වෙනවා ඔයගොල්ලන්ට සමහර අවස්ථාවල හීන නොපෙනෙන්න පුළුවන් නේ. හීන නොපෙනෙන්නේ හීන පෙනෙන මට්ටමට ගැඹුරු හින්දා. හීන පෙනෙන මට්ටම තව හොඳයි. ඈ හීන මොහේ තව ටිකක් ගැඹුරට ගිහිල්ලා හින්දා හීන නොපෙනෙන්නේ. මේ මට්ටමේ. ඒ නිසා අපිට ඕගොල්ලන්ට හිතෙනවා නම් බුදුරජාණන් වහන්සේ ගැන සැකයක් නැහැ, ධර්මය ගැන සැකයක් නැහැ, සංග්‍රහණය ගැන සැකයක් නැහැ. බුදුරජාණන් වහන්සේ අරහන් සම්මා සම්බුද්ධමයි විද්‍යාචර්ණමයි ධර්මයේ සුවක්ඛාතමයි සංකල්පිත උපටිපන්නමයි කියලා අර ඉගෙනගත්ත පුරුදු කරපු වචන ටික කටපාඩම් ගියකිය අපි හිතියට සැක නැහැ කියලා ඔය සැක නැත්තේ මොකක් නේද සැකය උපදින දැනෙන මට්ටමකට තව එන්නවත් අපි ටික වෙලා නැති හින්දා නමුත් කෙනෙකුට සැක ඔය තුනුරුවන් කිලි සැක නැහැ කියලා කියන වචනේ කියන්න සුදුසුයි ඒට ප්‍රතිපක්ෂ නුවණ තියෙනවා. පටිච්ච සම්පදායේ දන්නා වූ නුවණ තියෙන නිසාම තුනුරුවන් ගැන සැක නැහැ කියලා කෙනෙක් කියනවා නම් එයාට එයාව විද්‍යමාන එයාගේ මනසේ මෙන්න මෙහෙම දැක්මක් මට තියෙනවා කියන එක. Tamanta පේනවා. වර්තමාන හොඳට රූපේ පේනවා රූපේ ඇතිවෙච්ච හේතුව පේනවා. යම් කිසි කෙනෙක් මේ කය මේ අත මගේ කියලා ඇහැ මගේ කන මගේ කියලා ගත්තනම් මේ කබලින්ක ආහාරය උපාදාන කරගත්ත නේද කියන එකකින් හොඳට පේනවා. ඒ උපාදානය කබලින්ක ආහාරය නැති ඒ උපාදානය නැවත කබලින්ක ආහාරයක් ලබා දෙන්න හේතුව නේද කියලා තියට පේනවනම් අද මේ වගේ කබලින්ක ආහාරයක් උරුමුනේ ওই ඉස්සෙල්ලා කබලින්ක ආහාරය පිළිසිඳ නොදක ඇහැ මම ඇහැ මගේ කන මගේ කියලා ඇති කරගත්ත වැරද්ද නේද අද මේ වගේ එකක් උරුමුනේ හේතුව අවිද්‍යාව පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන කියන වචන ටිකේ තියෙන අර්ථය ජීවිතෙන් පෙනෙනවා නම් අතීතේ මම හිටිය නෙමෙයි හිටියද හිටියනම් කොයි කොයි ඉඳද්ද කියලා මේක ඇහිම සුදුසු නෑ කියන එක තේරෙනවා නම් අනාගතයට මම නැරෙයිද නැරලා උපදීද උපදිනවා කොයි කොයිද මේක සුදුසු නෑ මේක යෙදෙන්නෙම නෑ වෙන්නේ මෙහෙම සිද්ධියක් නේ කියන එක තේරෙයි නම් බය නැතුව කියන්න පුළුවන් මොකද්ද තමන් දිට්ඨි සම්පන්නයි කියන කාරණාව තමන්ට සැක නැහැ කියන එක. ඇත්තටම තමන්ට සැක නැති නිසා. ඇයි? තමන්ට සැක නැත්තේ නිකන් හින්දා නෙමෙයි. එතන පවතින ධර්මතාවය දැක්කපු හින්දා. හොඳයි ඔයගොල්ලෝ ওই පටිසම්පාදේ දන්නේ නැතුව අපි අද හිතාගන්නේ මට උපත් එකඟති පෙරගෙන සැක නැයි. අපි උපන්න ඔවිත කලින් ඉපදිලා ඉඳලා තියෙනවම තමයි. කියන තැනකින් අපි හිතාගන්නේ. නමුත් එහෙම හිතියම ප්‍රශ්නේ බේරෙන්නේ නැහැ. ඉපදලා හිටියන කොහේ ඉඳද්ද කොහොම ඉඳද්ද කොහොම කොහොම උපදින්ද කියන ප්‍රශ්න ටිකෙන් බේරෙනවා. අපි හොඳට නුවණින් මෙනෙහි කළා බැලුවොත් අපේ මනස තුල තියෙන දෝෂ අපිට අහු වෙනවා. එතකොට කෙනෙකුට තමන්ට සැක නැහැ කියලා කියන්න බය නැතු මේ ශාසනය එහෙම කියන්න බැරි එකක් නෙවෙයි. ඊගාවට ධිට්ඨි සම්පන්න කෙනෙක් වෙනවා සෝවාන් පුද්ගලෙක් වෙනවා කියන කමාරු එකක් නෙමෙයි. බොහෝ දුර යන්න ඕන එකක් නෙමෙයි. ඉතාම තීක්ෂණ නුවණක් තියෙන කෙනාට කරගන්න බැරි දෙයක් නෙමෙයි පුළුවන් දෙයක්. මොකද මේ පටිච්චසමුප්පාදය අවබෝධ කරගන්න තියෙන්නේ. ওই ටික වුණාම ওই ටික කළාම දැක්කොත් Taman තමයි පුබ්බන්ති ඒකාංගති පෙර ජීවිතය ගැන අතහැරෙන්නේ. අපරන්ත ඒකාංගති අතහැරෙනවා. ඒකම දස අවයාකත වස්තු දිට්ඨි සහගත දෘෂ්ටි ඔක්කොම අතහැරෙනවා. මොනවද? සත්‍ය මරණය මත උපදීද මෙහෙම අහන්න සුදුසු නැහැ කියලා එයා දන්නවා. සත්‍ය මරණය මත උපදින්නේ නැද්ද? එහෙමත් අහන්න සුදුසු නැහැ. සත්‍ය මරණය මත උපදින්න පුළුවන් වෙන්නේ නැති වෙන්න පුළුවන්ද? එහෙමත් අහන්න සුදුසු නැහැ. සත්‍ය මරණය මත උපදින්නේ නැහැ නැත්තේත් නැද්ද? එහෙමත් අහන්න සුදුසු නැහැ. ඒ කියන්නේ දැන් පඹයක් ඉන්නවා ඈත පඹය අපි ඉන්න තැනට ගොඩාක් ඈත තියෙන්නේ ඒ හින්දා දැන් පබ්බයා අපි ඉන්න තැන ගොඩාක් ඈත හින්දා හරියට පැහැදිලිව පේන්නේ දැන් පිරිසිඳ නොදකින්න පිරිසිඳ කියන්නේ හරියටම දකින්නේ පිරිසිඳ නොදකින්න කම නිසා මනුස්සය කියන අදහසක් දැන් අපි ඇති කරගෙන ඉන්නවා ඈත ওই පබ්බයා ඉන්න පැත්තේ ඉඳලා දැන් පබ්බයා කියන එක දන්නේ අපිට පේන්නේ අර ඈත මිනිස්සෙක් ඉන්නවා කියන දැනගෙන තමයි ඉන්නේ අපි ඔහොම ඉන්නකොට මේ ඈත අපි දකින මිනිස්සයා ඉන්න පැත්තේ ඉඳලා තව කෙනෙක් අපි ගාවට එනවා. ඒ මිනිස්සයා ඉන්න පැත්තේ අපිට මිනිස්සයා පෙනෙන තැන ඒ පැත්තේ ඉඳලා කෙනෙක් එනවා. අපි එයාගෙන් අහනවා ඔයා හිතන්නේ අර මිනිස්සයා මරණයෙන් පස්සේ ඉපදෙයිද කියලා දැන් අපි එයාගෙන් අහනකොට එහෙම අහන්න සුදුසු නැහැ කියනවා. ඒ කියන්නේ මේ මිනිස්සයා මරණයෙන් පස්සේ උපදින්නේ නැද්ද? එහෙම අහන්න සුදුසු. ඒ කියන්නේ මේ මිනිස්යා මරණය පස්සේ උපදින්න පුළුවන් නැති වෙන්න පුළුවන්. එහෙම අහන්න සුදුසු නෑ. මේ මිනිස්යා මරණය පස්සේ උපදින්නේ නැහැ නැත්තේ නැද්ද? එහෙම අහන්න සුදුසු නෑ. මොකද්ද මේකේ තේරුම? අහන අහන එකට එහෙම අහන්න සුදුසු නෑ කියලා ප්‍රශ්න ප්‍රතික්ෂේප කරනවා. එතකොට එයා කියනවා ඕ අහහින් දුන්නේ මෙන්න මේ අඩිපාරට ඔයාට විතරහට යන්නකො කියලා පාර විතරයි කියන්නේ. ළඟට යනකොට අපිට පේනවා පබේ. එතකොට තමයි අපිට තේරෙන්නේ සම්බයා වූ තැන මිනිස්යා කියන අදහසින් ප්‍රශ්නාහතු ක්‍රමයයි වැරදි. දැරිලා මිනිස්යා උපදිනව නේද කියලා අහුවොත් ඒ මිනිස්යා ඔව් මිනිස්යා උපදිනවා කියලා කිව්වනම් ඒ මිනිස්යා උත්තර දුන්න ක්‍රමය නෙමෙයිද වැරදි. ඒ මිනිස්යා උපදින්නේ නැහැ කියලා කිව්වනම් මිනිස්සෙක් නැති තැනක මිනිස්යා කියන අදහසින් ප්‍රශ්නාහන එක හරිද? ඒක වැරදි නිසායි ඔය තපනීය ප්‍රශ්න කියලා කියන උත්තර දෙන්නේ නැහැ. කෙනාටම බලා ගන්න හදනවා. ඒ වගේ මේ පටිච්ච සම්පදාය නොදකින ලෝකයා සත්‍ය මරණය මැත්තේ උපදීද කියලා අහනවා. එහෙම අහන්න සුදුසු නැහැ. සත්‍ය මරණය මත උපදින්නේ නැද්ද? එහෙම අහන්න සුදුසුත් නැහැ. සත්‍ය මාර්ගය මත උපදින්න පුළුවන් නැති වෙන්න පුළුවන්ද? එහෙම අහන්න සුදුසු අහන අහනක ප්‍රතික්ෂේප කරනවා. මොකද? පටිච්ච සම්පන්න ධර්මතාවයක් තියෙන තැනක සත්පුද්ගල භාවයෙන් ප්‍රශ්න අහනකොට ඒකට උත්තර දුන්නා දුන්නු කෙනයි වරදින යම් දවසක. ප්‍රශ්නෙට උත්තර නොදී එහෙමම තියලා තථාගතයන් වහන්සේලා උත්තර දෙන්නේ ඔහොම නෙමෙයි මෙන්න මෙහෙමයි. ඉමත්මින් තති ධම්මෝති මත් උපාදාය මං උපජ්ජති කියලා පටිච්චසමුප්පාද පච්ච සංකාර සංකාර පච්ච විඥාන විඥාන පච්ච නාම රූප කියලා පටිච්චසමුප්පාදේ පෙන්නනවා. ඔය කියපු ටික දැකපු දවසට තමන් තමයි තමන්ගේ ප්‍රශ්නේ දැක්කේ. එතකොට අවිද්‍යා කර්ම නිසා තණ්හා උපාදාන කියන ධර්මතා ඇති කල්හි මේ විඥානයේ රූපයකට දැකගෙන නාම රූප දෙක හැදෙන කම නිසා සත්පුද්ගලකම හැදෙන්න පුළුවන්කම තියෙන නිසා අවිද්‍යාව කර්මය ඇති කල්හි සත්පුද්ගල භාවයක් ඇතුළු වෙන නිසා සත්පුද්ගල නෑ කියලා කියන්නේ අවිද්‍යාව නිරුද්ධ වුණොත් කර්මය නිරුද්ධ වුණොත් සත්ත්ව පුද්ගල භාවයේ දුරු වෙන නිසා තියනවා කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ඇති කලින් මේ නැති කලින් නෙවෙයි. සත්ත්ව පුද්ගලෙක් නෑ කියලා කියන්නේ. ඇයි මේ සත්ත්ව පුද්ගල භාවයක් ඇති වෙලා තියෙනවා? ඇති වෙච්ච එකට හේතු ටික පේනවා බුදුරජාණන් වහන්සේ. මොකද අවිද්‍යාව පච්ච කබලික ආහාරය පිළිසිඳ නොදකින්න කම නිසායි සත්ත්ව පුද්ගලකම එහෙම සත්පුද්ගලකමක් නැතුව නෙමෙයි තියෙනවා. ඒ අවිද්‍යාව ප්‍රත්‍ය. අවිද්‍යාව තියෙනකොට සත්පුද්ගලෙක් කියන හැඟීම ලෝකේ තියෙනවා නම් පවත්වනවා නම් එහෙම පවත්වන තැනක සත්පුද්ගලෙ නෑ කියලා හරියයි. නෑ කියන එක නෙමෙයි. සත්පුද්ගලයේ කියන කමය තියෙන එක පරිච්ඡ සම්පන්නයි. මේ අපෝ සත්පුද්ගල කියනකොට මේ ජීවිතයේ තමන්ම කියලා එක සිහි කරගන්නකො මේ දෘෂ්ටිය සිහි කරගන්න. එතකොට සත්පුද්ගල භාවයේ නෑ කියන්න බෑ අවිද්‍යාව තිබුණ සත්පුද්ගල භාවය ඇති වෙනවා සත්පුද්ගලෙ ඉන්නවා කියලා කියන්න බෑ කබලික ආහාරය පිරිසිඳ දැක්කොත් ඇත්ත ඇති ඇති දැක්කොත් සත්පුද්ගල භාවය තියෙන ඉතුරු වෙනවද එහෙද තියෙනවා කියන්නත් බෑ. සත්පුද්ගල භාවය තියෙනවා කියලා කියන්නත් බෑ නෑ කියලා කියන්නත් බෑ හේතු ප්‍රත්‍යය. බුද්ධ ජනන්ත පෙන්නේ. මොකද පටිච්චසමුප්පාදේ දකිනකොට ඇතේ කියන සාස්ත්‍ර දෘෂ්ටියෙන් සහ නැතේ කියන උච්චේ දෘෂ්ටියෙන් දෙකම මිදිලා මේ ඇති කල්ලි මේ වේ මේ නැති කල්ලි මේ නොවේ කියන මධ්‍යම ප්‍රතිපදාවට පෙරන මේ දර්ශනය දකිනකොට බය නැතුවම සිංහනාද කරන්න ඕන තැනකම දික්ති සම්බන්ධ කියලා ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒබඳු කෙනා තමන්ගේ ශරීරයේ යම් යම් කොටස් අනිත් කෙනෙකුට පෙන්වන්න මොන තරම් ලැජ්ජද? ඒ විදිහටම ලැජ්ජයි Tamange ගුණ පෙන්වන්නට. මොකක් නිසාද? ඒ තරම් අල්පේච්ඡයි මට්ටමට එන්න දෙන්නේ. Tamange නොසුදුසු නොපෙන්නන ස්ථානය පෙන්වීමෙන් වෙන ලැජ්ජාවට වඩා ලැජ්ජයි. බය හින්දා නෙමෙයි, නොකියන හින්දා නෙමෙයි කියන්න පුළුවන්. ඒකත් වඩා ලැජ්ජයි යා. ලෝකයට තමන්ගේ ඉබඳු ගුණයක් තියෙන ඒ තරම් අල්පිතේ මනස එයා ඒ වගේ ගුණය කියන එක ආයුධයක් කරගන්න ජීවත් වෙන්න. ගුණය කියන එක කෙලෙසයක් කරගන්න තව ජීවත් වෙන්න. ඒ හින්දා යම් කිසි කෙනෙකුගේ අර්ථය සඳහා තව කෙනෙකුට උපකාරී පිණිස යමක් ප්‍රකට කට යුතු නම් එතනදී ප්‍රකට කරනවා. ඒද අර්ථය සඳහාම මිසක අනර්ථයකට නෙමෙයි. ඒද තමන්ගේ පහසු බව සඳහාම මොනම විදියකට තමන්ගේ පහසු බව සඳහාම නොවේමයි. එතකොට මෙන්න මේ වගේ මට්ටමකට මේ වගේ දර්ශනයකට ආවම දිට්ඨි සම්පන්නයි කියලා කිව්වා. ඔන්න දැන් ඔය ටික ඔයගලන්ට අහගන්න ලැබුණාම කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණය කියන දෙක ලැබුණා. නමුත් තාම ඔයගලන්ට පේන්නේ දැන් බලාගන්න දහම ලැබුණා. තාම පේන්නේ දැන් ඔයගලන්ට තියෙන එක දෙයයි. මොකද්ද? මේ කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණයෙන් අසා දැනගත සුතමේ ඥානෙ අසා දැනගත්ත ටික දැක ගන්න මට්ටමට ඕගොල්ලෝ කටයුතු කරගන්න ඕනේ. දැන් ඕගොල්ලෝ සුදුසුයි භාවනා කරන්න. මෙහෙම දැනගත්ත කෙනා සුදුසුයි දැන් භාවනා කරන්න ඕන භාවනා කරන්න ඕන කෙනා. එයා දුක කියන එක දැක්ක මේ ජීවිතේ දුක ඇති වෙච්ච හැටි දැක්ක අවිද්‍යාපත්‍ය සංඛාරා කියලා මේ දුක නැති වෙන හැටි දැක්කා දැන් ඒ දුක නැති තැන දැක්කා ඒ දුක නැති තැන ගන්න මෙන්න මෙහෙම කරන්න ඕනේ කියන උත්තරයක් ආවා. දැන් එයා සුදුසුයි මොකද කරන්නේ? සීලයට පිහිටලා සමත කමඨහනකින් හිත වඩමින් විදර්ශනා කරනවා. මොකද විදර්ශනාව මේ ශරීරයේ විදර්ශනා කරන ඇත්ත ඇති හැටි බලනවා. මේ රූපය කේතුලොම් නියත සම්මස්තහරයට ඇතමිදු වලින් යුක්ත කනුගුණ ආහාරයේ මේ රූපය ඇතුළේ තියෙනවා. මෙහෙම කර කර හිත වඩනවා. හිත වඩ වඩ මේ විදිහට කරනවා. මේ ටික කරන්නේ මොකටද? පටිච්චසමුප්පාදේ නුවණ තියෙන මේ විදිහට නොදැක්ක එකේ පෙර ජීවිතයේ ওই විදිහට රූපය ඇත්ත නොදැක්ක එකේ විපාකයේ තමයි අද මේ බඩගින්න පිපාසය කියන තැන විඳින්නේ කියලා දන්නවා. අද මේ රූපය පිරිසිඳ නොදැක්කොත් මේ රූපය මම කියන කමින් පෙනෙනවා මම කියන තැනින් පෙනුනම නිකන් ඉන්න ඒකේ ස්වභාවය තමයි මොකද්ද? තණ්හාව ඇති වෙන කැමති වෙන ඒකේ ස්වභාවය තමයි මොකද්ද මගේ ඇහැ මගේ කන කියලා මේවා අල්ලවනවා අපි අල්ලගත්තාම අතහැර ගන්න බෑ ආපහු විඥානය දැක ගන්න මේ ආදීනවේ දකින්න ඒ හිඳ දැකලා මේ හිතවල සීලයක පිහිටලා සමත කමතහනකින් හිත වඩමින් මේ ඇත්ත බලනවා දැන් පටිච්චසමුපාදයේ ගවේෂණය කිරීමෙන් උත්තරයක් ආවා කබලින්ක ආහාරය පිළිසිඳ නොදක්කෝ ජරා මරණ දුක නැති කරන්න බැරිය කබලින්ක ආහාරය පිළිසිඳ දැක්කොත් මේ දුක කියන එක නැති වෙනවා කියන උත්තරයක් ආව නැත්නම් නාම රූප දෙක පිළිසිඳ නොදක්කොත් නැවත ඉපදීම තියෙනවා ජරා මරණ දුක එනවාමයි කබලින්ක ආහාරය පිළිසිඳ දැක්කොත් දුක නැති කරන්න පුළුවන් කියලා උත්තරයක් ආවම මේ දුක හොඳයි නම් මේ දුකට මතු මතියේ කැමති නම් එයාට දහම කියලා එකක් ඕන ඔය ඉන්න විදිහටම ඉන්න හොඳයි ඉතින් දුක දුකක් නම් ඒක එපා නම් අපහස නම් එහෙම හරියන්නේ නැහැ. එයාට තියෙන ක්‍රමයක් ප්‍රයෝග කරන්න. එතකොට තමයි සීල සමාධි ප්‍රඥා කියලා ත්‍රිපිටකාවක් තියෙන්නේ. ඒකද බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ කම්මල්කාරයෙකුගේ වැඩක් හැටියට. කම්මලක කම්මලක වැඩ කරන කෙනෙක් දිහා බලන්න අපි කියමු ඉතාමත් ලොකු වාහනේ යකඩ කැල්ලක් දුනුකොළ කැල්ලක් අරගෙන යනවා පිළියක් හරි කැත්තක් හරි මන්නයක් හරි මොකක් හරි හදන්න කියලා ඒ ගినాපු යකඩ කැල්ල කිනිහිරේ උඩ කියලා කුළුගිඩිය මෙයා තලනවාද තලන්න පුළුවන් නමුත් තලනවා කියන එක ලේසියෙන් තලන්න බෑ. ඒ හින්දා තලන්න ඉස්සෙල්ලා යා මොකද කරන්නේ? ගිනි අඟුරු කොටේ දාලා හොඳට රත් කරනවානේ. අර ලාභ ගල්ලේ පාට රත් කරන හොඳට රත් කරනවා. රත් කරන්නේ මොකටද මේ? ආයුධ හදාගන්නද? රත් කරන්නේ මොකටද? තලහ ගන්න පහසු වෙන්නේ නේ. තලහ ගන්න. ඊට පස්සේ ඔන්න ටිකක් තලනවා. ආයුධය හදලා ඉවරනකම තලන්න බෑ. ඔන්න ටිකක් තලනකොට දිවෙනවා. ආපහු දිනවල දානවා. තල ආයෙත් රත් කරනවා. ආයෙත් තලනවා. ඔය ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කම්මල් කරුව රත් කර කර යකඩ තරන්න වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ වගේ හිත වඩ වඩ මේ ධර්ම අවබෝධ කරගන්න උත්සාහවත් කම්මල් කරුවා යකඩේ තලනවා යකඩේ රත් කරනවා වගේ තමයි බුදු ගුණ අසුභය මරණය මෛත්‍රිය ආනාපාන සතිය කියන කමඨහන් ටික තියෙනවනේ ඔය කමඨහන් ටික අර යකඩේ රත් කරන එක වගේ යකඩේ රත් කරන්නේ මොකටද තලා ගන්න පහසු වෙන්න හැබැයි ඉතින් යකඩේ රත් කරලා තලන්නට හිටියොත් මොකද වෙන්නේ ආයෙ ටිකකින් නිවෙනවා ආයෙත් රත් කරනවා දිව්‍ය අතීතාත්ම රත් කර කර එහි හිටියොත් ආයුධයක් හැදෙයිද? හදා ගන්න පුළුවන්ද? බුදු ගුණ අසුභේ මරණේ මෛත්‍රී මේ භාවනා ටික නැරෙන්න කම්ම ඔගොල්ලෝ කරනවා. හැබැයි යකඩ රත් කළ දින ආයුධයක් හදලා ඊට පස්සේ රත් කරන්නේ නැතුව යකඩ තලන්න පුළුවන්ද? බෑ. යකඩ තලනවා වගේ තමයි මේ විදර්ශනා කරන එක ඇත්ත ඇටි බලන්න උත්සාහවත් වෙන එක. ඇත්ත ඇති හැටි බලන්න උත්සාහවත් වෙනවා කියන්නේ හරියට යකඩ තරනවා වගේ. රත් කරන් නැතුව යකඩ තරන්න හදනවා වගේ තමයි සමතකමට අහන උදව් කරගන්න නැතුව විදර්ශනා කරන්න හදනවා නම්. රත් කරන් නැතුව යකඩ තරන්නවා වගේ. තලා ගන්න පුළුවන් වෙයි. මේක නෑ. ඕගොල්ලෝ මොන තරම් විදර්ශනා කෙරුවත් කෙරුවත් එක තැනක දුවනවා වගේ මමම වගේ පේනවා මිසක පුද්ගලයෙක්ම පේනවා මිසක ඒකේ මේ තමන්ට කිසිම මට්ටමක් ප්‍රකට නැහැ එතකොට යම් කිසි කෙනෙක් බුදු ගුණ අසුභේ මරණය මෛත්‍රියාගේ සමතකම තනුව විතර නෙවෙයි සමතක විස්කම් කමඨං හත දෙයක් නෙවෙයි ඔය කමඨහනකින් හිත වඩමින් කියන රත් කරනවා හිත වඩලා ඔන්න නුවණින් මේ සවිඥානික කය අජත්තම කාය කායන පසිරුති බහිද්ධාව කාය කායන පසිරුති කියලා සවිඥානික කය විදර්ශනා කරනවා හැබැයි ටිකක් වෙලා තලනකොට යකඩේ නිවෙනවා ආයෙත් රත් කරන්න ඕනේ වගේ මේ අරමුණ කය දිහා හොන්න හොඳට ටිකක් බලනකොට අර හිතේකින් සමත ගතිය අඩු වෙනවා. පොන්න ආපහු මෙනෙහි කරන එක නතර කරලා ආයෙත් සමත නිමිත්ත ආසවනකට යනවා. ආයෙත් වක්කලා තලන්න ඕනේ වගේ ආයෙත් සමත නිමිත්ත අතහැරලා ආයෙත් ඔන්න දුව පුතා සහෝදරය කියලා හිතන තැනක තියෙන රූපේ නාම රූප දෙක බලන්න. පොන්න බලනකොට තලනකොට ආයෙත් නෙවෙනවා. ආයෙත් සමත ගතිය අඩුයි. දැන් ආයෙත් රත් කරන්න ඕනේ වගේ සමත නිමිත්ත. ඔකට කියන සමත විදර්ශනා යුග නන්තුනේ. මෙයා රක් කරන එකයි තලන එකයි යුගනද්දව කරනවා ඕනොන්ට උපකාරී ඒ වගේ සමතකම සීලේ පතිත්තාය නරෝසපඤ්ඤෝ චිත්තම් පඤ්ඤන්ති භාවය ඒ වගේ නුවණැති පුරුෂයෙක් නුවණැති කෙනෙක් සීලයක පිළිලා සමත විදර්ශනා වඩයි නම් කියලා. ඔගොල්ලෝ සීලයක පිළිතලා සමතකම තහනකින් හිත වඩන්නේ මේ රූපේ බලන හොඳට කේස් ලෝන්නේ දත් හම්බ ගන්නවා තමයි දන්න එක නැවත නැවත කරගෙන යනකොට ඇති වෙන ප්‍රතිඵල වෙන එකක් ඈ. කෙස්ලොම් නේද සම්මස්නහර ඇට ඇට පිළිකල මේ වගේ හොඳට බලනවා. කන බොන ආහාර නිසා නේද මේ රූපය හැදිලා තියෙන්නේ කියලා හොඳට බලනවා. එහෙම බලමින් ආයත ආනාපාන සතිය වඩනවා. ඒ ආනාපාන සතිය වඩලා ආයත බලනවා. එතකොට මොන දරුවා කියලා සිහි වෙනවා. සිහි වෙනකොටම බහිද්ධාවා කායක එතනද තියෙන කෙස්ලොම් නේද සම්මස්නහර ඇට ඇට පිළිකල නේද කන බොන ආහාර නේද රූපය හැදිලා තියෙන්නේ. කොහොම බලනවා. ওই විදිහට බලනකොට බලමින් කලින් කලට පරිච්ඡම්පාදයක් මෙහෙ කරනවා කලින් කලට මේ කනබුන ආහාරය මේ රූපය හැදෙනවා මේ බව පිළිසිඳ නොදන්නා කම නිසා අවිද්‍යාව නිසා ඇති කරගත්ත පුද්ගලයෙකුට ඇති කරගත්ත තණ්හාව නිසා නේද මෙතෙන්ට විඥානය දැටගත්තේ අද මේ කය සවිඥාන කෝණේ අද මේ කර්බන ආහාරයෙන් හැදෙන රූපය කබලික ආහාරය කියලා පිළිසිඳ දන්නේ නැතුව මේක මම කියන අදහසින් මේ රූපෙට ඇලිලා බඳලා තිබුණොත් මේ කනබුන ආහාරයෙන් හැදෙන රූපේ නැති වුණාට මේ විඥානේ නැවත මෙබඳුම කයක් අවිඥානික කරනවා නේද කියලා හොඳට ටිකක් කලින් කලට හිතනවා හැමදාම ඕන හැමදාම වර්තමානයේ විතරයි ආහාර නිසා කය හැදෙනවා ආහාර නැති වෙනවා ආහාරයෙන් හැදෙන කයේ තියෙන මෙන්න මේවා කියලා ওই ටික විතරයි බලන්නේ ওই ටික බලමින් හිත වඩනවා කලින් කලට පටිච්චසමුප්පාදයට බලනවා. මෙහෙම මෙහෙම මෙහෙම කරනකොට උගලට දකින්න පුළුවන් මට්ටමක් වෙනවා. දැන් ওই ටික කරනකොට කල්යාණ මිත්‍රත්ව සද්ධර්ම ශ්‍රවණය කලින් ලැබිලා තියෙනවා. ওই ටික කරනවා කියන්නේ සීල සමාධි දෙක වඩනවා කියන්නේ ඔයගොල්ලෝ මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය. මේ කනබුන ආහාරයෙන් මේ රූපය හැදිලා තියෙනවා කෙතුලුම් නේද ධම්මස් වලින් යුක්තයි රූපේ ආහාර නැමැති හේතුව, රූපේ නැමැති ඵලය කියලා මේ වගේ නුවණින් හිතනවා කියන්නේ යෝනිසෝ මනසිකාරය. දැන් ඔය ටික කාලයක් කරනකොට පටිච්චසම්පාදගත උගත යටට මෙනෙහි කරනකොට දකින්න පුළුවන් දවසක් එනවා. දෙලින්ම Tamanට අතීතය ගැන සැක නැති අනාගතය ගැන සැක නැති වර්තමානය ගැන සැක නැති පටිච්චසම්පාදය ගැන සැක නැති දවසක් එනවා. මේක මේ ධර්මයේ පෙනෙනවා නෙවෙයි. නොපෙනුනොත් තමයි පුදුමයි. විතර දෙයක් නෑ. හැබැයි මේක සමාධියට හිතේ වැඩිම උදව් කරගන්න එපා. මේ නුවණ. නුවණ. එතකොට බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයේ කෙරේ සංඝ රත්නයේ කෙරේ සැකහිටිනවා කියන එක මොන විදිහටවත් තමන්ටම මේ පටිච්චසම්පාද සිද්ධිය උඩට යටට ගෙනහිල්ලා එයාට මෙහෙම බලලා සත්‍ය පුද්ගලය බලා ගන්න බෑ. පේනවා මේ වෙලා තියෙන්නේ මොකද්ද කියන එක. එතකොට මේ ටික දක්ින තැනම එනවා. අර මේ හුඹ ආහාරනකොට දෙමන්තන්දියක් වෙනවා කියලා කියන්නේ. එතකොට සැක නැහැ යාට. ඔන්න බුද්ධ ආදී අටතන කෙරෙහි සැක නැහැ. සමන්තම තවන් පින්න කරන්න පුළුවන් නම් දික්ති සම්බන්ධයි. දික්ති සම්පන්නයි කියන්නේ. සෝවාන් කියලා. දැන් ඒකට හේතුව මොකද්ද? සෝවාන් වෙන්න සෝතපත්ත්‍යංග හතර වඩපේක. කල්යාණ මිත්‍රයන්ගේ සද්ධර්ම ශ්‍රවණය ධර්මානුධර්ම ප්‍රතිපත්ති යොමුතුමන්තිකාරක ධර්මතා හතර භාවිතා කිරීමෙන් බහුලීකృత කිරීමෙන් මෙන්න මේ දැක්මට ආවා. හැබැයි කල්යාණ මිත්‍රයන්ට සද්ධර්ම ශ්‍රවණය කියන දෙකෙන් තමයි ඔක්කොම ටික කලේ මුලින්ම ඒක පැහැදිලි පොළොව ඔයගලට හදලා දුන්නේ. ඒකයි කල්යාණ මිත්‍ර ධර්මතාවයේ තරම් වටිනා යමක් ලෝකේ තව නැහැ. කල්යාණ මිත්‍ර ධර්මයේ නැමැති කල්යාණ මිත්‍රත්වයේ නැමැති මා නිසා මානෙනි ජාතිය ස්වභාව කොට ඇති සත්‍යය ජාතියෙන් මිදෙනවා ජරාව ස්වභාව කොට ඇති සත්‍යය ජරාවෙන් මිදෙනවා මරණය ස්වභාව කොට ඇති සත්‍යය මරණයෙන් මිදෙනවා ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපාය ස්වභාව කොට ඇති සත්‍යය ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාසයෙන් මිදෙනවා කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. ඉතින් මේ සත්පුරුෂ වැටේ මේ කලන වැටේ උත්තම පුරුෂයා බුදුරජාණන් වහන්සේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ වටිනාකම හදවතට කෝටි ප්‍රකෝටිකින් දැනීමේ කල්යාණ මිත්‍රත්වයේ වටිනාකම ඔයගලන්ට දකින්න දවසේදී. මොකද කල්යාණ මිත්‍ර ඇතුලෙන් සද්ධර්මයේ තුලින් ඔයගලන්ට මේ පණිවිඩේ නාවනම් කරන් කල යුත්තේ මොකද්ද මොකද්ද කරන්න ඕනේ කියලා පැකේ දුර වෙන විදිහට ජීවිතය හසුරවා ගන්න ඔයගලන්ට තේරෙන්නේ නැහැ. දැන් මේ ටික දැනගත්තට පස්සේ ඊට පස්සේ කලේ මොකද්ද ධර්මංගම ප්‍රතිපද යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ සීල සමාධි ප්‍රඥා ටික. ධර්මංගම ප්‍රතිපද තියෙන සීල සමාධි දෙක යෝනිසෝ මනසිකාරය කියන ටික තමයි විදර්ශනා කියන ටිකෙන් තියෙන්නේ. ওই ටික කරනකොට මේ ටික දකින්න මත්තමට එනවා. අන්න එදාට දික්ක සම්පන්නයි. ඔය ටිකම නැවත නැවතත් කරනකොට ඔය ටිකම නැවත නැවතත් කරනකොට සකදාගම උදායක කාමරාව කියන කෙලෙස් දුර වෙනවා. මේ ටිකම කරන්න. සෝවාන් වෙන්නත් පංච උපාදානස්කන්ධය උදේවයි, සකදාගාම වෙන්නත්, අනාගාම වෙන්නත්, අරියත් වෙන්නත්, රහතන් වහන්සේලා ධිට්ඨ ධම්ම සුඛ විහරණ සඳහා උත්තරය බලන්න කියලා කියන්නේ එනිසායි. මම අද කුඩා ගැඹුරු වෙන නිසා රූපය මුල් කරගෙන විතරයි මතක් කළේ ওই ටික. ඇති කබලිකා හරෙම මිදෙන්න. අනාගාම ඵලයටපත් වෙන්න. ඉතින් මෙන්න මේ වගේ සහේතුක ධමයක් ඊගාවට අපි නිවන් දකින්නවා කියලා බොරු අතර තවත් බොරුවක් කරනවා හැම නෙමෙයි මේ සත්‍ය අවබෝධයක් කරන්න යන්නේ. ඇත්තටම ඇත්ත මේකයි මේ කය ඇත්ත මේකයි කය ඇතිවෙච්ච හේතුව ඇත්තයි. ඒ බඳු ඇත්ත ඇති හැටි නොදන්නාකම නිසා බොරුවක් අපි තුල ඇති වෙලා බොරුව තුලින් කෙලෙස් ඇතිවෙච්ච එක හේතුයි නැවත මෙහෙම ධර්මතාවයක් ඇති වෙන්නේ. ඒකයි මේ පංච උපාදාන ස්කන්ධයේ දුක කියන එක ඇත්තක්. තණ්හාව දුක ඇති කරන හේතුව කියන එක ඇත්ත. මේ ඇත්ත නොදන්නා කම නිසා පුද්ගලයාට තණ්හාව ඇති වෙනවා නම් ඒ තණ්හාව මේ වගේ දුක ඇති කරවන්න හේතු වෙන එක හේතුයි කියන එක ඇත්ත. තණ්හා නිරෝධය දුක්ඛ නිරෝධය කියන එක ඇත්ත. මේ තණ්හාව නැති වුණොත් මේ වගේ ප්‍රතිසන්දියක් ලැබෙන්නේ නැහැ කියන එක ඇත්ත. මේ ආර්ය අෂ්ටාංග මාර්ගය නැත්නම් සම්මාදිට්ඨි මේ ඇත්ත දකින්න සිද්ධිය දුක නැති කරන ප්‍රතිපදාවේ කියන එක ඇත්තක් කියලා ඔකට තියෙනවා මොකද බොහෝතයි තතයි අවිතතයි අනන්‍ය තතයි කියලා ඔය සත්‍ය හතරට කියනවා බොහෝතයි සැබෑම ස්වභාවයෙන් යුක්තයි හතර වෙනස් කරන්න බෑ සත්‍ය ස්වභාවයෙන් යුක්තයි වෙනස් ස්වභාවයෙන් පෙනී නොසිටින අන්‍ය ස්වභාවයෙන් පෙනී නොසිටින ධර්මතා හතරක් ඇටියට පෙන්වනවා ඒ ටික එතකොට මෙන්න මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා යන ගණිතය යනවා මේ ටික යට තේරෙනවා ඇත්තයි කියලා මෙන්න මේ සත්‍ය අවබෝධය කරන්න යන්නේ ඉතින් මේ සත්‍ය අවබෝධයට ඇත්ත ඇති හැටි දැක්කහම බොරුව දුර වෙලා බොහෝ නිතයම දුකට නැති වෙනවා කියන සිද්ධියක් වෙනවා. ඒ නිසා අපි නිවන් දකිනවා කියලා කරන්න ඕනේ තවත් මොන හරි දෙයක් නෙමේ සත්‍ය අවබෝධයක් මෙන්න මෙහෙම දැක්මක් තියෙන්නේ කියන ටික හදාගන්න තව ගොඩාක් මේවට කරුණු කාරණා ඇති. නමුත් මට පොහොසත් මට්ටමින් මට තේරෙන මට්ටමින් තමයි මම මේ ටික කියන්නේ. ඉතින් අපි ටිකක් දක්ෂ වුණොත් අපේ නිවීම අපේ මිදීම හදා ගන්න පුළුවන් නිවන් දකින්න උත්සාහවත් වෙනවා භාවනා කරනවා කියලා තවත් එක රාමුවකට තවත් එක කොටුවකට කොටු වෙන්නේ නැතුව මෙන්න මේ ජීවිතයේ යථාම ස්වභාවය අල්ලගෙන ඔගොල්ලෝ යන්න ඔගොල්ලෝ ජීවිතේ මරණාසන්න මොහොතට කලින් මැරෙන්න මොහොතකට කලින් ජීවිතයකට තනතිලක් ලැබෙනවාමයි මොකද මේ ධර්මයේ ගුණයක් තියෙන සම්දිත්තිකයි කියන ගුණයක් තියෙනවා ඒ ධර්මයේ තියෙන ආනිසංසය නිසා. ඉතින් මේ දුක්ඛගත සසරෙන් ඔබලන්ට ඈතර වෙන්න මේ දේශනාව හේතු ප්‍රනිෂ්ඨම වේවා කියලා අනන්ත සංසාරික අපි මේ ධර්මයේ නොතේරුණු නිසා අනවබෝධය නිසා අවබෝධ කර නොගත් නිසා ආපු ගමන අන්නවරාග්‍රයි මුල් කෙලවරක් වෙන්න බෑ මේ සත්පුරුෂ ඇතුළ සද්ධර්ම ශ්‍රවණය මේ ලැබුණු මොහොතේ ජීවිතයේ හැම දෙයක්ම පැත්තකින් තියලා මේ ධර්මයේ කෙරෙහි නැඹුරු වෙච්ච මනසකින් කටයුතු කළා ඔයගොල්ලෝ මෙතීම හදාගන්න කියන එක මතක් කරනවා කබලින්ක ආහාරේ පිළිසිඳ නොදන්නා කම නිසා අපේ මනස තුල ඇති වෙන විතර්ක ටිකකින් මනස තුලම කෙලෙස් වලින් පිරිච්ච කමක් මිසක යථාර්ථයට ගත්තාම කාටවත් හානියක් කරලා නෙමෙයි මේ තියෙන්නේ. යථාර්ථයට ගත්තාම ශුන්්‍යතාවයක් තියෙන්නේ. තිරසංගත සතා තමන්ගේම ඡායාව තුළ තව සතෙක්ම වගන ඉන්නවා වගේ සිද්ධියක් මේ තියෙන්නේ. ඉතින් නිබඳු ලෝකය කියන ඕකට අවිද්‍යාව නැමති නිින්දෙන් නිදිකී කිය අපි එක එක්කෙනා කතා කරන නමුත් මේක ඇත්තේ කොච්චර ගැඹුරුද කියන බලන්න මෙන්න මේ වගේ තැනක් තියෙනවා. ඉතින් අනන්ත සසරක අපි හැමදාම හොයපු මේ විමුක්තිය අපිට ලබා ගන්න පුළුවන්. හැම දිනකටම ඒ වාසනාව මේ ජීවිතයේදී උදා වේවා. අපි එහෙනම් ධර්මයේ මෙච්චර දවස් මේ පින්තුන් එක දිගටම බණ ඇහුවා භාවනා කළා මගේ තිනේ අනාගතේ ඉතින් කියන්න බෑ මේ ගමනේදී මගේ මේ විහාරස්ථානයේ කියලා නම් තිබෙන දේශනාව දෙන්නේ හින්දා මට හිතුණා මේ ටික මතක් කළොත් හොඳයි කියන අදහසින් මම තනියෙන් හිතුවා ඒ ටික දේශනා කළේ ඉතින් මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔයගලන්ට ඇත්තටම සත්‍ය අවබෝධයක් ළඟා කරගන්න ලැබේවා කියලා. ඉතින් හැමදෙනාම මගෙන් මේ ටිකේ බන්න දහන් එකමට හරි ඇහුවනම් කල්යාණ මිත්‍රෙක් හැටියට මට ඕගොල්ලන්ගෙන් කරන්න පුළුවන් උපකාරයක් තියෙනවා. ඒ තමයි එක වචනේ වචනේ හරි අර්ථය තෝරගෙන ජීවිතෙන් හැදිරෙන්න. එතකොට මම ගත්ත මේ විශේෂ උත්සාහය ප්‍රතිඵලයක් තියෙනවා. මට ඒක බොහෝ කාලයක් සැප පිණිස පවතී. මට බොහෝ කාලයක් ඒ කුසලයේ රැකවරණය පිණිස පවතී. පොකුල්ලෝ බාහිර මොන හරි දෙයක් දුන්නා නම් ඒක වහාම අතහැරේ. නමුත් ඕගොල්ලෝ එක කුසල සිතක් උපදවා ගත්තොත් ඒ කුසලතිය මගේ ජීවිතයට සම්බන්ධ වෙලා ඒක අතහැරෙන්නේ නැතුව මට බොහෝ කාලයක් යහපත පිණිස පවතී. මේ සත්පුරුෂ රැටේ උපකාර කළ මහා සංඝරත්නයේ සියලු දෙනාටම උපකාරයක් කළා වේ. අපි වෙනුවෙන් ධර්මයේ ලෝකේ පහළ කළ බුදුරජාණන් වහන්සේට අපි උපකාරයක් කළා වේ. එනිසා සත්පුරුෂයන්ට අපේනොත් කෘතෝපකාර ගුණයක් කළා යන ගණිත යනවා. ඕගොල්ලෝ මේ බණ දහම් අහලා ටිකක් හරි ඇතුළු එහෙම දහමේ හැසිරෙන්න කියන අහිංසක බලාපොරොත්තු කෙනෙකුගේ චේතනාව හොඳයි අපි අනු පින්වන්මෝදන් කළ තැන් වලට අනුමෝදන් කරමු අද දවසේදී මේ ටිකේදීමත් අපි ධර්ම සාකච්ඡා කළා ධර්ම දේශනා කළා බොහෝ පින් සිද්ධ කරගත්තා මේ වගේ කුසල ධර්මයන් ඕගොල්ලන්ට සිද්ධ කරගන්න පුළුවන්කම ලැබුණේ ඒ වගේම මේ බඳු විදිය දේශනාවන් දේශනා කළ අපිට පින් සිද්ධ කරගන්න ලැබුණේ ගෞරවනීය මහා සංඝරත්නය නිසා ඒකේ දිව්‍ය රෝගී ස්වභාවයෙන් හරින් දෙන්නේ ඕගොල්ලන්ගේ දෙමෝපියවත් නොකරන විදිහට බොහෝ කැපකිරීමකින් කැපවීමකින් මුළු ජීවිතයම ඕගොල්ලෝ වෙනුවෙන් දිය කළා කටයුතු කරන අපේ නායක හමුදුනාට අපි දී කරනවා අපි කරපු සියලුම කුසල ධර්මයන් බොහෝ ගෞරව ආදරයෙන් යුක්ත අපේ නායක හමුදුන් අපි අනුමෝදන් කරනවා අනුමෝදන් වෙත්වා නායක හමුදුන්ගේ යම් රෝග ආබාධයක් තියෙනම් මේ පුණ්‍ය ශක්තියගේ බලයෙන් තුන්වගේ ආශිර්වාදයෙන් අපි සිද්ධ කරගත්තු කුසලේ සුළුපටේ දක්වන්නේ භවිතාල කුසලයක් මේක හරිම බලගතයි මේ බලගත් කුසලේ ඒ විදිහටම සම්බන්ධ වෙලා ස්වාමීන් වහන්සේ කියන රෝගාබාධයක් තියෙනවා මේ වහා දුර වෙලා නිරෝගී සිතකුත් නිරෝගී කයකුත් හදාගන්න මේ කුසලයේ හේතු වේවා ඒ නිරෝගී සිතින් නිරෝගී කයෙන් තමන්ට යහපතක් කරමින් ලෝකයට සම්බුද්ධතාවෙන් තවදුරටත් යහපතක් කරන්නට දීර්ඝසත්තර සේවා ප්‍රාර්ථින්‍ය බෝධිකින් උතුම් නිවන තනතේ තේවා කියලා අපි ආශිර්වාද ඒ වගේම ගෞරවනීය නායක හම්බෙන්නට උපකාර කරන තමන්ගේ අත්පය වගේ හේවණල්ල වගේ මෙතන රැඳිලා ඉන්න අනිත් පින්වත් ස්වාමීන් වහන්සේලාට අපි කුල සීල කුසලයන් අනුමෝදන් කරමු ඒ පින්වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවී චිර ජීවනයේ වෙත්වා පින්වත් ස්වාමීන් වහන්සේලා ප්‍රාර්ථනීය බෝධිකින් උතුම් නිවන සැනසෙත්වා කියලා සාදුකාරයක් කරනවා. ඒ වගේම සිහිපත් කරගන්න කෞරුණීය ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් මිය පරලෝකීය දුනෝපිය ගුරුවර නේද හිත මිත්‍රාදියම් ඥාතිකමියක් පිටින් මේ සිළු දනාටත් ඔගලන්ට බඳ කියලා දුන්නු මගේ නමින් මිය පරලෝකීය ඥාති උරුදිත් නැහේ අය පැවිදි ජීවිතයට උදව් උපකාර කරපු කුරුදේව උතුමන් වහන්සේලාගේ කාල යාත්‍රා කළා සිල් දනත් මේ පින්වත්තුන්ගේ මේ ජීවිතවලට උදව් උපකාර කරලා මේ පරිලෝකීය මෞපිය ගුරුවර දුරුදන් සහෝදර නැදේ බොන්ද මිත්‍ර යම්තා ඥාති පිටින් මේ සිල් දනත් හැම දිනම අපි එක මනසකින් සිහි කරගමු අපි සියලු දෙනාගේම මේ සියලු ආකාරයෙන්ම තිබුවා වූ මියගේ ඥාතින් මෙතින් අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා ඥාතින් දුක් ඇති ස්ථානයක සිටින දුකින් අතුරු වී තපොත් භාවිතපත් වීමෙන් ඒ අය පතන බෝධිකින් උතුම් නිවන සැනසෙත්වා කියන අදහසෙන් අපි ඥාතින්ට පින් අනුමෝදන් කරමු ඉදම්මේ ඥාතීන හෝතු සුඛිතා හොතු ඥාතයෝ ඉදම්මේ ඥාතීන හෝතු සුඛිතා හොතු ඥාතයෝ ඒ වගේම අපි සිද්ධ කරගත්තා වූ සියලුම කුසල ධර්මයන් ලෝකයක් සම්බුද්ධ ශාසනයක් මේ පින්වත්තුන්වත් ආරක්ෂා කරන්නා වූ මේ විහාරස්ථානයට අධිග්‍රහිත මේ පින්තුගේ ගෙවල් දොරවල් වලට අධිග්‍රහිත ශාසනමා ඉෂ්ඨකාරක යම් දේවගම සම්යක් සිටිනම් ඒ සියලු දෙවියන් මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවිසිර වඩා වර්ධනය කරගන්න දෙවියන් පතන බෝධියකින් උත්තර නිවන සැනසෙත්වා දෙවියන්ගේ ආරක්ෂාව මේ පින් මුතුන් කෙරෙහි නොඩුව ලබා දෙත්වා කියන අදහසින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා විරන්තක්කන්තු බුද්ධ සාසනං ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤත්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤත්තං අනුමෝදිත්වා ඒ වගේම මේ ගෙවල් දුරවල් කටයුතු කාරණා තිබුණත් ඔක්කොම පැත්තකින් දාලා මේ විද්‍යාවට සම්බන්ධ වෙච්ච මේ පින්වත් සියලුම දෙනාටත් ඕගොල්ලන්ට මේ සත්‍ය ධර්ම සිද්ධ කරගන්න උදව් උපකාර කළා ඉන්නත් මේ පුද්ගවල් දරවල ජම්තා ප්‍රසත් සිටින මේ සියලු දෙනාටත් ඒ වගේම මේ විහාරස්ථානෙට අපිට හැම දිනාටම සූපතේ උපස්ථාන කරන සියලුම දායක කාර්කාදීන්ටත් උපාපසම දිනාටමත් මේ කුසල ධර්මය හේතුයෙන් අපේ ජීවිතනාගෙම මේ ජීවිතනාගෙම මෙලොව ජීවිතවලට ඇතිවන්නා වූ ලෙඩ දුක් කරදර බාධක අපලෝ පතර දුර වේවා කරන කියන රැකිරක්ෂා එකදීන් කටයුතු ආදී ධාර්මික සංකල්පනාවන් දිනෙන් දින දියුණු වේවා සාර්ථක වේවා ඒ වගේම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවේදන පිළිගන්න වැඩ වදාළා වූ ජාතියක් ජරාවක් ව්‍යාධියක් ශෝකයක් මරණයක් නැත්තා වූ සදාකාලික සැප ඇති සාන්ත සුපෝතුන්නේ අජරාමර නිර්වාණ සම්පත්‍ය අවබෝධ කරගන්නට නම් කුසල ධර්ම අපි සෑම දිනාටම උතුම් නිවන් පිණිසම පාරමිතාවක් වේවා ආශිර්වාදාත්මක හිතක් සද්ධර්මයට ලැබී වූ මඩක් හිතා බලපුවාම හොඳ භාවනා මානසිකාරයකින් තොරව මේ විදිහේ දේශනාවක් දේශනා කරන්න මොනම ආකාරයකින් පුළුවන්කමක් ඇති වෙන්නේ නැහැ. ඒක නිසා මහත්යේ භාවනාවකින් ජීවිතය ගොඩනගා ගත්තා සංසාරික ජීවිතවලදී මේ ධර්මයේ හොඳට ප්‍රගුණ කළ කියලා තනින්න ඒක ලෝකයාට හොඳ හැටියටම බෙදා දීමට ශක්ති සම්පන්න වුණා. ඒක නිසා මේ දේශනාව පිළිබඳ අමුතුවෙන් මා යමක් සඳහන් කරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. බොහෝ දෙනෙක් අපට වඩා කාලයක් උන්වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කර තිබෙනවා. ඒක නිසා මේ කාල පරිච්ඡේදයේ තුල අපට යහන්ත දැනගන්නට හොඳ හැටියට පැහැදිලි කරගන්නට ලැබුණු ධර්මය ඔබේ ඔබේ ජීවිතයේ හැම කාල පරිච්ඡේදයකම ක්‍රියාත්මක කරගන්නට අදිස්ථානයන් ඇති කරගන්නට එයමයි උන්වහන්සේගේ අභිප්‍රාය උනේ උන්වහන්සේගේ මේ අවස්ථාවේ සිහිපත් කිරීම උනේ එහෙම සිද්ධ කළාම උන්වහන්සේට ඒක තමන් වහන්සේගේ ජීවිතයට කරගන්න උසස් ආශිර්වාදයක් වෙනවා. ඒක නිසා ඒ අදිස්ථානයන් කවුරුත් ඇති කරගනිමු. ඉතින් අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. අපි පැවිදි භූමියටපත් වෙලා වූ 40ක් කාල පරිච්ඡේදයේ විදාකාරයෙන් ඥාතික සමාජ සාසනික මෙහෙවරෙහිදී සිටිනවා. හැම කාල පරිච්ඡේදයක්ම අපේ ගත වුණේ කුසලයෙන් කියලා අපි සතුට වෙනවා. ඒ පිළිබඳ අපි අපේ දායක කාර්කාදීන්ටත් කියනවා විතරක් නෙවෙයි එයත් අපි පිළිබඳ දකිනවා. අපේ ජීවිත පුරා රැස් කරගත් කුසල් වලින් තුන්දුවන්ගේ ගුණබෙලින් අසිරිමත් විද්‍යාස්ත්‍රී ජයස්ත්‍රී මහා බෝසමිඳුන්ගේ ආශිර්වාදයෙන් දෙවිරක් වරමින් අපේ ලස්සන හාමුදුරන් වහන්සේට ගතට හිතට සුවය ශක්තිය නිරෝගී භාවයේ කායික මානසික තැනසිල්ල වඩ වඩාත් මේ ධර්මයේ තවදුරටත් ජීවිතේ දියුණු කරගන්න භාග්‍ය උන්වහන්සේ පතන උතුම් බෝධියෙන් අමා නිර්වාණ සාන්තියෙන් සැනසීමද හේතු වේවා කියන ප්‍රාර්ථනා කරමින්ලා දෙයතුන් පතන් එහෙම දවසකම 50ක් 60ක් 70ක් වගේ පිළිස සාසය සමාදන් වෙලා බණ භාවනා කටයුතු වලදීලා හොඳ හැටියට මේ ධර්මයේ ශ්‍රවණය කළා ජීවිතවලට ඒවා සම්බන්ධ කරගත්ත නිසා මහා නිමීය පුණ්‍ය සම්පත්තියක් මේ කාල පරිච්ඡේදය තුළ මේ මන්දිරයේ ක්‍රියාත්මක වුණා ඒවා දැක්ක සම්බිතු සියලු දෙවියෝ මේ පොතේ මේ නිරන්තරයෙන් පින් ලබන දෙවියෝ අපි දීර්ඝවට ආශිර්වාද දෙන දෙවියෝ ලෝසතුන් දෙක තුලකින් දෙවියෝ සතරවරන් දෙවියෝ ප්‍රදාන කරගත් දිව්‍ය සේනා ඉදිරි දවසේත් තව ඉන්කීපයක් මාත්‍රණය ආරස්ථානවල ප්‍රහාමුදුරෝ ඒ කටයුතු සිදු කරනවා දෙවියන්ගේ ආරක්ෂා ආශිර්වාදයන් හොඳින් ලැබමින් ඒ කටයුතු සිද්ධ කරගන්න ශක්තිය සලසා දෙත්වා මේ හැම දිනාගේම ජීවිත කෙරෙහි දේවා ආශිර්වාදයන් වේවා දෙවියෝ පතන බෝධින් අනුව සාන්තියෙන් සැලසීමටපත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු පුරදමාපියාදී කුතේ තිනාසම්මයා නැවත නැවත අපිපත් කරමු ඒ හැම දිනාටත් ලබා ඇති ආත්ම භාවයන් සතුටවත් වාගෙන නිවනින් සැනසෙන්නට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු මේ සත්‍යාවට ඒක රාශී වුණු ඔබ හැම දිනාට ඒ සත්‍යධර්ම ශ්‍රවණය කරමින් ආධ්‍යාත්මික සුවසක්තියින් ධර්මඥානීය පදවත් කරගත් හැම දිනාටම වඩ වඩාත් මේ ධම්මාවතට අවතීර්ණ වීම සඳහා භාග්‍ය ශක්තිය වේවා කාට සැලසිදායක වාසනාවන්ත අනාගත වේවා සතර වඩ වඩාත් මේ පාරමී ශක්තියෙන් සම්පූර්ණත්වයට පත් කරගෙන මේ උතුම් වූ දේශනාව විපරිත්තම්පා දේශනාව තුළින් කාටත් නිර්වාණ බෝධිය සාක්ෂාත් කර ගැනීමට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා